ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න සර. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ලිඛිත ප්‍රශ්න හතක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්ස ඊයේ දවසේ මට ලබා දුන් උපදෙස් අනුව සතර මහා භූත ලක්ෂණ බලමින් භාවනාවේ යෙදුණෙමි. මගේ ඔළුවේ ඊතා තද ගතියක් දැනේ. මෙය පටවි ධාතුව ලෙස මෙනෙහි කිරීමෙන් රතු පාට තද දීප්තිමත් එළිය ඇස් ඉදිරිපිටට පැමිණේ. දැන් මා කුමක් කළ යුතුදයි උපදෙස් දුන මැනව. එසේම සක්මන් භාවනාවේදී සතර මහා භූත බලන ආකාරය කමාකර පැහැදිලි කර දෙනසේක්වා. සතර මහා භූත බලද්දී එකම කොටසක් උදාහරණ පටවිය පමණක් ගැන මෙනෙහි කිරීමද කොටස් හතරම පටවි ආපෝ තේජෝ වායෝ ගැන මෙනෙහි කිරීමද භූත කොටස් දෙක එකතු වීමෙන් භූතයන්ගේ දැනීම පටවි සහ ආපෝ මෙනෙහි කිරීමද නිවැරදි. කමාකර පැහැදිලි කර දෙන සේක්වා. ඔය ඇත්තටම දැන් එකම ධාතුවක් විතරක් මෙනෙහි කරන්න ගියාම යම් යම් සංකීර්ණතා එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතමු දැන් පටවි ධාතුවට විතරක් අවධානය යොමු කරනකොට ඒකේ තියෙන තද ගතියට අපි අවධානය යොමු කළා මුළු කයේම තද ගතිය ගැනම ප්‍රකට කරන්න ගත්තොත් සමහරවිට අර ඒ ප්‍රකට වීමේ උත්සන්න භාවය නිසා මුළු කයම ටිකක් දරන්න බැරි තරමට තදව නිකන් ගලක් වගේ එහෙම නැත්නම් බොහොම තදට බරට වැටෙන්න පුළුවන්. එතකොට අර දිගට කරගෙන යන්න පුළුවන් හැකියාව අඩුයි මේ මොකද එතකොට අර කයේ අපිට සාමාන්‍යයෙන් භාවනා කරගෙන යන්න උමනා වෙන සැහැල්ලුව අඩු වෙලා අර තද ගතියටම අපි අවධානය යොමු කරපු නිසා ඔන්න මේ එතකොට කයේ යම් යම් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. එහෙම නිසා ඒ නිසා අපිට තද ගතියත් එක්කම පටවි ධාතුවෙන්ම යනවා නම් තද ගතියත් එක්කම ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙන්නේ තද ගතිය අඩු ස්වභාවය. නැත්තම් සැහැල්ලුව කියලා කියන්න පුළුවන් නැත්තම් මුරුදු ස්වභාවයක් කියන්න පුළුවන්. එතකොට මේ මුරුදු පැත්තක් වගේ අල්ලගත්තොත් එතකොට මේකේ දෙකේ යම් පමණක සමබරතාවයක් අරගෙන යන්න පුළුවන්. දැන් පටවි ධාතුවේ සාමාන්‍යයෙන් අපි කියනවා ඔය බර පැත්තේ ලක්ෂණ තුනක් තියෙනවා. ළඟට සැහැල්ලු පැත්තේ ලක්ෂණ තුනක් තියෙනවා. දැන් තද ගතිය, මෘදු ගතිය. ඒක හැලෙතන මේ තද ගතිය ගත්තාම බර ලක්ෂණයක් තියෙන්නේ. මෘදු ගතිය පැත්තොත් සැහැල්ලු ලක්ෂණේ තියෙන්නේ. ඊළඟට ඊළඟට බර තද මේ බරට දැනෙන එකයි ඊළඟට සැහැල්ලු ස්වභාවයයි. ඊළඟට ආයි ගොරෝසු ස්වභාවයයි සිනිතු ස්වභාවයයි. දැන් ඔය ඇවිල්ලා නිකන් අර තනිකර ප්‍රතිවිරුද්ධ පැති දෙකක් වගේ තියෙන්නේ. හැබැයි මේ එකම පටවි ධාතුව. එතකොට අපිට පුළුවන් නම් පටවි ධාතුව විතරනම් අපි දැන් මේ අවස්ථාවේදී අපේ අවධානයට හසු කරන්නේ. එතකොට අර තද ගතියෙම විතරක් අල්ලන්නේ නැතුව පුළුවන් මේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත වෙච්ච මුරුදු ගතියත් මුළු කය පුරා යම් යම් තැන්වල තියෙන උදාහරණයක් වශයෙන් අපි අවධානය යොමු කරගෙන යනකොට දැන් ඇටකටුවල, දත්වල, හිස් කබ්ලේ ඔවෑ තියෙනවා තද ගතිය. නමුත් මස්වල මේ මස් පිඬුවල එහෙම නැත්නම් මේ දිවේ ඊළඟට මේ කම්පෙතිවල ඔය වගේ මේ කයේ තියෙන ඒ මුරුදු ලක්ෂණය එතනක් තියෙනවා. ඉතින් ওই දෙකෙම තියෙන්නේ පටවි ධාතුවමයි. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ඕනනම් අර ඒ විදිහට මෙනෙහි කරන්න. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇතම් දැන් මෙහෙම අපි කය පුරා ওই විදිහට යොදවම යොදවන එක ටිකක් કૃතිමයි. මොකද අපිට මේ මෙබඳු තද මෙබඳු ස්වභාවයන් ඇතැම් වෙලාවට ප්‍රකටයි ඇතැම් වෙලාවට ප්‍රකට නැහැ. ඒ කියන්නේ අපිට මුරුදු ගතියක් ඇතැම් වෙලාවටයි ප්‍රකට. ඒක නිරන්තරයෙන් ප්‍රකට වීමක් නැහැ. තද ගතියක් ඇතැම් වෙලාවටයි ප්‍රකට නිරන්තරයෙන් ප්‍රකට වීමක් නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය තමයි යම්කිසි ලක්ෂණයක් ප්‍රකට නම් ඒ ලක්ෂණයේ හොඳට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේකේ හැමතිස්සෙම අපි ප්‍රතිවිරුද්ධ පැත්තත් අල්ලන්න ගියොත් එහෙම ටිකක් අහුවෙන්නේ නැති ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේක මෙනෙහි කළා මේ හිතින් පොඩ්ඩක් ඒ ස්වභාවයන් මතු කර කර ගන්න ඕනේ ඒක ටිකා કૃතිම ගතියක් තියෙනවා. ඊට වඩා හොඳයි අපි අනිත් ධාතු ටිකක් මේ අපේ අවධානයට ලක් කරනවා නම් අපි තුමු තේජෝ ධාතු. මේකේ උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා. දැන් මේ කය පුරා ඒවත් බලනවා. දැනෙන්නේ මොකද්ද? ඒක බැලුවා. පටවි ධාතුවම විතරක් මේ විශේෂයෙන් බලනවා කියලා නැතුව පටවි ධාතුව හොඳට ප්‍රකට වෙනකොට ඔන්න එතන බැලුවා. අට තමන්ට තේරෙනවා නම් වායෝ ධාතුව වගේ තියෙනවා නම් සෙලවීම් ස්වභාවයක්. එහෙම නැත්නම් නිකන් දරණ ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමන්ට ප්‍රකට වෙනවා නම් අන්න ඒක බැලුවා. ඊළඟට Tamanට තේරෙනවා නම් මොන හරියම් වැగిරෙන ස්වභාවයක්. එතකොට ආපෝ ධාතුව පැත්තෙන් බැලුවා. ඊට රස්නේ ගතියක්, සීතල ගතියක් දෙනවා නම් ඒකත් බැලුවා. ඉතින් මේ විදිහට අපිට අර ධාතු හතරේම අපේ අවධානය යොමු කරනකොට එක්තරා අන්දමක සමබරතාවයකින් භවනාව සෑහෙන වෙලාවක් පවත්වන්න පුළුවන්. නැත්නම් අපි එකම ලක්ෂණයක් විතරක් අල්ලගන්න ගියොත් පොඩ්ඩක් ඒ හරහා ඒ ඒ ලක්ෂණයම මතුවලා මතුවලා මතුවලා මේක උත්සන්න වුණාම දරන්න බැරි ගතියක් තියෙනවා. ඊළඟට දැන් මේ මතු කළ තියෙන ප්‍රශ්නේදී අහනවා හිසේ තද ගතිය බලන්න ගියා. එතකොට තද රතු පාට ආලෝකයක් මතු වුණා කියලා. දැන් මේ මීට කලින් මෙහෙම ආලෝකයක් ඇවිල්ලා තියෙනවද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හරි. ඔව්. ආනාපාන සතිය නේද කර කර හිටියේ? ඔව් ඒ ඒකේ මේ ආනාපාන සතියෙන් යනකොට මුකුත් ආලෝක ස්වභාවයක් ආවේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ මට හැබැයි සක්මන අවසානයේදී S2 පියාගත්තාම ඒ ආලෝකය ආවා. ආවා. කියන්නේ S2 නිකන් ස්වාභාවිකව සක්මන සෑහෙන වෙලාවක් කරගෙන යනකොට S2 නිකන් පිය වෙනවද නැත්නම් S2 උවමනාවෙම පියාගත්තද? උවමනාවෙම අවසානයේදී පියාගත්තා. පියාගත්තා. එතකොට නිකන් රතු පාට ආලෝකයක් තියෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ පුරාවටම කිය ආලෝකය. හොඳයි. එතකොට ඉඳගත්tාම ඒ ආලෝකය දිගටම පවතිනවද නැත්නම් ආයි එක කැඩලා ගිහිල්ලා ආයි අලුතෙන් මතුවෙනවද? අද තමයි ස්වාමීන් වහන්සේ ඉඳගත්tාම මේ රතු පාට ආලෝකය දැක්කේ. එන්න ගත්තේ. එහෙමයි. හොඳයි. එතකොට ඒ කියන්නේ ඒ එන්න ගත්තෙත් ආනාපාන සතිය හරහා නෙමෙයි ආනාපාන සතිය හරහා මුකුත් තිබුණ නෑ. ඊට පස්සේ මේ තද ගතිය නිරීක්ෂණය කරන්න ගියාමද ඒ ආලෝකය මතුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම පොඩ්ඩක් විස්තර කරත් කියපු දේ ඉස්සෙල්ලා මම බැලුවේ සතර මහා භූත හතරම බැලුවා. ඔව්. ඊට පස්සේ කය විතරක් බලද්දී පටවි ධාතුව විතරක්ම ප්‍රකට වුණා. හොඳයි. පස්සේ ඒකම බලද්දී මම ඒකේ වෙහසක් ආවේ නැද්ද මොකක්වත් ඇඟ නිකන් ඕන්ට වඩා තද වෙලා නිකන් අර තිබිච්ච මුරුදු ගතිය අයින් වෙලා නිකන් කයේ සැහැල්ලුව අයින් වෙලා නිකන් කරදරකාරී ස්වභාවයක් වැටහුන්නේ නැද්ද? දිගට කරගෙන යන්න පුළුවන් සත්‍යයක් තිබුණාද? නෑ සමන්වන්ස මගේ ඇඟ දැන් නිකන් පිටි කොටයක් වගේ. ඔව්. ඒක තමයි. අර ඒකම විතරක් අල්ලන්න ගියාම දිගට ගෙනියන්න අමාරුයි. ඒ හින්දා මේ ටිකක් අනිත් ඒවා සංකලනයක් එක්ක යන්න ඕනේ. නැත්තම් අමාරු ගෙනියන්න ඉස්සරහට. මොකද එකක් විතරක් බතු කරාම ඒකම ඒකම ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට මේ දැන් මේක සුළු වෙලාවක් တ න් ගානක් නැහැ. නමුත් පැයක් තිස්සේ මේක කරද්දී කරන්න බෑ. එහෙනම් මේකේ එකතුවක් ගන්න හැමතිස්සෙම. දැන් සොයනස මේ වෙන ධාතුවක් පේන්නේ නැති තත්වයක් තියෙනවා. ඒ ඊට පස්සේ මම ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ පටවි ධාතුව. ඔව්. හැබැයි මම සක්මනට ගියාම වැඩියෙන් ප්‍රකට වෙන්නේ වායෝ ධාතුව. හ්ම්. ඒකෙන් පොඩි සහනයක් ආවා. මට එතනට තමයි කවට. නෑ ඒක තමයි. දැන් ඉඳගත්තාම පටවි විතරක් අල්ලන්න යන්න එපා. ඒකයි. මේ කියන්නේ අරක අරක විතරක්ම අපි මේවා කරන්න කිව්වොත් දැන් කෙලින්ම ඉඳගත්ත ගමන් නිකන් දාන්න ඒ වෙනුවට දැන් කය ඉඳගත්තාම කය දැනෙනවද හොඳට? කය මොන මොන හරි අල්ලගන්න පුළුවන්. ඒවා නිකන් බලන්න රස්නේ ගතියක් වගේ දෙයක් බලන්න. අත් දෙක මෙහෙම තියෙනකොට මේ අත් දෙකේ ස්පර්ශ වෙන තැන රත් වීමක් තියෙනවානේ. අන්න ඒ වගේ රස්නේ බලන්න පුළුවන්. රස්නේ ස්වභාවය. උණුසුම් ස්වභාවය ඊළඟට මේ තවත් ඉතින් කය ස්පර්ශ වෙන තැන්වල තියෙන උණුසුම් ස්වභාවය බලන්න පුළුවන්. දැන් මීට කලින් මේවා බලලම නැද්ද? කියන්නේ නිරීක්ෂණවල යෙදිලා නැද්ද? ස්වාමිනවස මෙච්චර තදට කරලා නැහැ. කළා නැහැ. හරි නෑ එහෙම කියලා මේකත් ඒ කියන්නේ හුඟක් දැන් හිත වෙහෙසවලා මේ කියන්නේ අරමුණට කිටි කිටි යනකම් අපි දානවා කියලා කියන්නේ එහෙම එහෙමද දැන් කරන්නේ. එහෙම එහෙමත් යන්න අවශ්‍ය නැහැ හැබැයි. දැන් මේක නිකන් බොහොම කියන්නේ දැන් පැයක් තිස්සේ බොහොම වෙහෙසකින් තොරව ගෙනියන රටාව අල්ල ගන්න ඕනේ. එහෙම නැතුව අපි බලෙන්ම මේ අරමුණ තුළට නැංවීමක් අවශ්‍ය නැහැ. දැන් ඊයේත් අපි කතා කරන්නේ නේද? ඊයේත් කතා කරද්දිත් අර ටිකක් අහුවෙලා තිබුණා නේද? අරමුණ ගිලිහිලා යන ස්වභාවයක් අරමුණ නැත්තම් ගෙවිලා යන ස්වභාවයකුත් අහුවෙලා තිබුණා නේ නේද? ඒක අද උනේ නැද්ද? නෑ. ඒක අද එකල්ල වැඩි. ඒ කියන්නේ වීරය වැඩි යදලා තියෙනවා. මේකේ මාර සමබරතාවයක් අපි පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අරමුණ තියෙනකොට ඒ ඒ අරමුණට අපේ දැන් අපි තුමු තැන් කීපයක් ඔන්න දැන් අපිට අරමුණු වශයෙන් ප්‍රකට වෙනවා. අපි තුමු තදගති වශයෙන් ප්‍රකට වෙනවා. ඒ ඒ එතෙන්ට අපි මනසින් අපේ අවධානය යොමු කරනකොට පවත්වන්න ඕනේ නිකන් අර ප්‍රමාණය, පවත්වන්න ඕනේ වීරය. ඒක අපි හොයාගන්න ඕනේ. ඒක ඒක ඒ කියන්නේ මේ ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරයි අපි වීරය දාන්න අපි අනුගා කනවශ්‍ය දෙයට මේකේ හිත බලෙන් මේකටම තද කළා අනවශ්‍ය වීරකින් එදුත් වෙහසයි. වෙහසයි ඒකම වැඩියෙන් ප්‍රකට වෙනවා අර හිත එතකොට යන්නේ වැඩෙන විදිහකට නෙමෙයි හිත වැඩෙන්න නම් තියෙන්න ඕනේ හරිම සමබරතාවයක් ඉන්ද්‍රයන්ගේ සමබරතාවයක් තියෙන්න ඕනේ වීරය පැත්ත විශේෂයෙන්ම කියන්නේ වීරය පැත්ත අධික වුණොත් හිත එකඟ බව එන්නේ නැහැ හිත ඊළඟට විසිරෙන්න ගන්නවා එතකොට වීරය හුඟක් අවම වුණොත් නිින්ද යනවා ඒ දෙක හරිම ලස්සනට සමබර කරගෙන යන්න ඕනේ. ඒක තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මට කියලා දෙන්න පුළුවන් මේ දෙක සමබර කරන්න කියලා. තමන් භාවනා කරන වෙලාවේදී බලන්න ඕනේ. කියන්නේ මේ යන අතරනේ මේක වෙන්නේ. තමන් පටන් ගනිද්දි මේ මුකුත් නැහැ. යන අතරේ දැන් තමන් තේරුම් ගන්න ඕනේ දැන් වැඩියෙන් වීරය කරොත් ඔන්න හිර වෙන්න ගන්නවා. පොඩ්ඩක් තව අඩු කරනවා. ඊට පස්සේ ආයේ බලාගෙන යනවා. ඊට පස්සේ ඔන්න තමන්ට අහු වෙනවා මේ මේ පමනකට වීරය තුනක් ඇති. දැන් එන්න එන්න එන්න වීරය අඩු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අපි ඉස්සර නම් අපේ හිත විසිරෙනකොට වීරය වැඩි කළා තමයි අපි බල කළා හිර කළා අරමුණේ රඳවනවා. දැන් ටික ටික ටික හිතේ සමාධි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධි ගතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ වීරය එන්න එන්න අඩු වෙන්න ඕනේ. කියන්නේ අඩු වීරයකින් මේ අඩු ආයාසයකින් දැන් අරමුණේ හිත පවත්වන්න ඕනේ. කියන කතාව තේරෙනව නේද? අර කළා තියෙන කෙනෙකුට තමයි තේරෙන්නේ. නැත්නම් මේ වීරිය අඩු කරනවා කියන්නේ මේ භවනා අතහැරලා දානවා කියන එක නෙමෙයි. භවනා කරන අතරේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරන්න ඕනේ. වීරයයි සමාධිය සමබර කරන්න ඕනේ. වීර හිමීට අඩු කරනවා නම් සමාධි ලක්ෂණේ මතුවෙනවා. එක එකතු වෙනවා. එකඟ වෙනවා. අන්න එතකොට මේක හොඳට නිකන් මුරුදුව නිකන් අත ගාගෙන යනවා වගේ. නිකන් අපි දැන් මේ මොන හරි බොහොම සිනිඳු රෙදි කඩකින් නිකන් ස්කයි නිකන් ස්පර්ශ කරගෙන යනවා වගේ. කාට දැනෙන්නේ නැහැ වගේ නිකන් හිතින් ස්පර්ශ කරනවා වගේ මේ දේවල් මේක දැනගන්නවා අරක දැනගන්නවා මේක හොඳට බලන් ඉන්නවා. අන්න එහෙම රටාවක් අල්ල ගන්නවා. එහෙම යන්න එතකොටත් යනකොටත් දැන් එහෙම අර හුඟක් අඩු වීරයකින් දැන් මේක කරගෙන යනකොට තමයි ඔන්න හිතට තේරෙනවා නම් හිත නැවත නැවත මේක යෙදෙනකොට අන්න හිතට තේරෙනවා දැන් මේ අරමුණු වල ඉන්න එක වෙහසක් කියලා අන්න යාම අරමුණෙන් එළියට එන්න වගේ මේ ප්‍රවණතාවයක් දක්වනවා. එළියට එන්න පටන් ගන්නවා. අපි තද කළාම තියන් හිටියොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඔව්. කියන්න. ඔව්. සමනස සක්මනේදී කොහොමද සතරමහාභූත නෑ එහෙම සක්මනේදීත් දැන් දැන් ධාතු ලක්ෂණම බලන්න කියලා වැඩි. එහෙම එහෙම යන්න එපා. දැන් කියන්නේ කාලයක් තිස්සේ කළා තියෙන නිසා දැන් කියන්නේ එතනත් මේ රටාවමයි ගෙනියන්න ඕනේ. මෙතනත් නිකන් බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න. කයට නිකන් දැන් කයට නිකන් සැහැල්ලුවෙන් බොහොම විවේකයෙන් ඇවිදින්න දෙන්න. ඇවිදින්න මෙහෙම යා හිමීට ඇවිදින අතරේ තමන් බොහොම يعني හිතේ සැහැල්ලු බව අත්‍යවශ්‍යයි. මේ මේ වකවානුවේදී. දැන් ඔය බුදුරජාණන් වහන්සේ බොජ්ජංග මට්ටමට ආහාරමේ දියුණු වෙනකොට බොජ්ජංග වඩන එක කියන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. විවේක නිසිතං. දැන් මේ යන්නේ අර ඉස්සර තරම් දැන් අපිට මුලින් භවනා කරන කාලේදී විවේකයක් නැහැ. ඒ කියන්නේ හොඳට පැය ගාන මේ මොකද්ද සම්පූර්ණ කරන්න අපි ඒ හොඳටම භවනාම කරන්න ඕනේ. දැන් ඊට පස්සේ හැබැයි සෑයන කාලයක් ඔක වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා දිනුනාට පස්සේ අර ඒ ඒ ශක්තිය දැන් තියෙනවා. එතකොට ආයි ඒක ගානට සමබර කරන්න අවශ්‍ය වෙලාවට විතරක් අරගෙන යනවා. විවේකීව. අර විරාගීව මේක දැන් තරම් ග්‍රහණය කරගන්න මේක අර ඉස්සර තරම් අරමුණත් එක්ක තද කරගෙන යෑමක් නේ නිකන් විරාගීව නිකන් පොඩ්ඩක් නිකන් අර ඇල්මරිච්ච ගතියක් වගේ තමයි තියෙන්නේ. තේරෙනවනේ කියන එක ඇල්මරිච්ච ගතියක් තියෙන නිකන් නිකන් ටිකක් වැඩි කළා කියනවා නිකන් ඕනවට පාවට වගේ. නිකන් බලන්න. ඊළඟට නිරෝධනින් සිතන් දැන් මේකෙත් වැය වෙන ස්වභාවය නැති වෙන ස්වභාවය තමයි අවධානය යොමු කරන්නේ. ඊට වස්සග්ග පරිණාමයෙන් කියන්නේ මේක අතහැරලා දැමීමක්. ඉතින් මේවා එනවා නිකන් අතල්ලා දානවා. බොහොම නිකන් එන්න එන්න එන්න අපේ විශේෂයෙන් විපස්සනාව සෑහෙන්න සැහැල්ලු වෙන්න ඕනේ. සැහැල්ලු වෙලා නැත්තම් ඒ කියන්නේ අපි පාර වැරදිලා කොහේ අපි වීරය වැඩි කරලා පාර වරද්දගෙන. එන්න එන්න ක්‍රමානුකූලව සැහැල්ලු වීමක් තමයි යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. දෙවනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙනමි. වෙනත් භාවනාවක් ආරම්භ කළද සුළු වේලාවකින් එය ආනාපාන සති භාවනාවට හැරේ. ආශ්වාසය ප්‍රශ්වාසය මනාව දකිමින් භාවනා කරමි. නාසිකාග්‍රය පෙරමුණේ තබාගෙන භාවනා කරමි. වම් නාසිකාවෙන් ඇතුල් වෙන ආශ්වාස හුස්ම ඇතුල් වීමෙන් පසු සිසිල් බවක් දැනේ. පිටවීම නිරීක්ෂණය කළද කිනම් නාසිකාවෙන් පිටවෙන්නේදයි නිශ්චිතව කිව නොහැක. බොහෝ වේලාවක් කිරීමෙන් සමාධියටද පත්වේ. කලාතුරකින් ඇතුල්වන අරමුණු මමායනය සහිතය. සබ්බකාය පටිසංවේදී පියවර මුල මැද අග වශයෙන් මෙනෙහි කරමින් ශික්ෂණයේ යෙදෙමි. ස්වාමින් වහන්සේ මම ඊළඟ පියවර වශයෙන් අනුගමනය කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ම්ම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගෙද කියලා? ඔව් පොඩ්ඩක් මෑනියන්නකෝ. හොඳයි. දිගටම ආනාපාන සතියමද කළේ නැත්නම් වෙන දැන් අර වෙන එකකට යන්නේ නැහැ කියලා මොකද්ද කියන්නේ මොකද්ද මුලින් මේ කියන්නේ මේ ඉස්සරලාම මම කරා මේ මෛත්‍රී භාවනාව ඒ වගේ කරා. ඒ කරන ඒව කරාට විනාඩි 10ක් විතර යනකොට මමම දන්නේ නැතුව ආනාපාන සතියට ඇවිල්ලා මම. හොඳයි. දැන් කොයි කාලෙක ඉඳන් එහෙම එනවද? ඔව් දැන් මම ඒක ඒක මම ඒ මුල් ඒව කරේ අවුරුදු 3-4කට ඉස්සරලා. දැන් මම ඒව අත්හැරලා දැන් ඒව ඉඳ හිටලා කරනවා. ඒක අත්හැරලා දැන් මං අවුරුද්දක විතර ඉඳලා ආනාපාන සතියෙම තමයි කරන්නේ. ඔව්. මෙහාට ආවේ නම් මේ මේ පළවෙනි සැරේ. කමන්නේ. ඒ කියන්නේ ආනාපාන සතියටම යන්න දෙන්න. කිසි ගැටලුවක් නැහැ. ඔව්. කියන්නේ මුලින් කරේ මෛත්‍රී භාවනාව වගේ දේවල්ද? දේවල් කරා. එච්චර ඒක ප්‍රගුණ වුණේ නැහැ උනාට. හොඳයි. දැන් මේකේ තත්ත්වය මොකද? ආනාපාන සතිය තත්ත්වය. ආනාපාන සතිය කරනකොට මම හොඳට මට හොඳට සතිය එනවා. හොඳටම තියෙනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවරත් කරනවා. ඒ කියන්නේ මේ මොනවාද පියවර කිව්වේ? දැන් ඉස්සල්ලාම සෝසත අසසති සෝසතෝපස සති එක කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් මයිනට හොඳට තේරෙනවා දැන් මේ හුස්ම ආස්වාසය මේ යන්නේ මේ යන්නේ ප්‍රාස්වාසය කියලා හොඳට තේරෙනවා. එහෙමයි. හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ දිගද කොටද ඒකත් බලනවා. ඒක ඊට පස්සේ දෙපැත්තම සමබර වුණාම තුන්වෙනි පියවරට යනවා සබ්බකාය පටිසංවේදී. මට එතන ප්‍රශ් පොඩි ප්‍රශ්නකුත් තියෙනවා කර මුලැඳාකට. මමට ඒක දැන් අර ශ්වසනය හැපෙන හැම තැනකමටම සිත යොමන්න ඕනේද? ඒ කියන්නේ වෙන විදිහට අහුවොත් දැන් හුස්ම රැල්ල වදිනවා දැන් මේ ශාසනාලේ වෙන හලුවල. ඒවට අවධානය යොමු කරන්න ඕනේද කියලා දහන්න. එහෙමයි. නෑ, එහෙම වැරදි. එහෙනම් මේ තනිකර මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ විතරයි රඳවගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සතිය හඳුන්වන්නේ දොරටුපාලයක් වශයෙන්. ඒ කියන්නේ දැන් දොරටු පාලයා ඉන්නෝනේ දොරටුව ගාවනේ. ඒ වගේ අපේ අවධානයත් මෙතන රඳවගෙන ඉන්නවා. ඊළඟට ආස්වාසය තාම මගනම් තාම ඇවිල්ලා නැත්තම් එයා නැවතිලා ඉන්නවා. ආයි මේ ඉස්සරහට ගිහිල්ලා පිළිගන්නේ නැහැ. එතකොට ආවට පස්සේ ඔන්න දැන් තේරෙනවා මෙන්න යන්නේ. තාම සියුම දැන් මේ මුල කොටස. ඊළඟට ඔන්න ටික ටික ඒ දැනීම වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ මැද කොටස යන්නේ. ඊළඟට ආයෙත් ඔන්න අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔන්න දැන් අග කොටස යන්නේ. ඔන්න ඊට පස්සේ යම්සින් නිකන් හිස් බවක් වගේ නැත්තම් නිකම් පොඩි අවකාශයක් වගේ දැනෙනවා. තාම පටන් ගත්තේ නැහැ ප්‍රස්වාසය. එතෙක්ම අපි මෙතනම ඉන්න ඕනේ. මේකත් එක්ක කිසිම වෙලාවක අපි ඇතුළට යන්න නරකයි. එතකොට නිකන් අර දොරටුපාලයා ආගන්තුකයත් එක්ක ඇතුළට ගියා වගේ. එහෙම වෙන්න බෑ. මොකද තව කට්ටිය ඉන්නවා එන්න. ඊළඟ හොස්පිටල් වලටත් එන්න තියෙනවානේ. ඒ නිසා අපි මෙතනම ඉන්න ඕනේ. අනොන්න ප්‍රස්වාසය පිට වෙන්න ගන්නවා. ඒකෙත් මුල කොටසේ ඔන්න දැනුවත් වෙනවා. එනහට අග කොටස දැනුව. මැද කොටස දැනුවත් වෙනවා. අග කොටස දැනුවත් වෙනවා. ඔන්න ආයෙ නිකන් තව නිකන් හිස් බවක් තියෙනවා. ඔන්න ආයෙ ඊළඟ එක එනවා. අපි මෙතනම ඉන්නේ. එන්නේ ඔන්නේ. ඔව්. එහෙමයි. සන් පස්සේ ඊට පස්සේ මම පස්සම් බයන් එකට කොහොමද මම මාරු වෙන්නේ කියන එකත් මම නෑ එහෙම අපිට බලෙන් මාරු කරන්න බෑ. බෑ. එහෙම කරන්න එපා. මේක හොඳට කියන්නේ අපි මෙතන හොඳට හික්මුණා නම් මෙතන හොඳට සමනේ වුණා නම් ඒ කියන්නේ මුලැමැද අග දැන් අහුවෙලා තියෙනවානේ තේරෙනවද හොඳට මෙන්න මේ යන්නේ දැන් තාම සියුම් මට්ටමක් ඊළඟට ඒක චුට්ටක් වැඩියෙන් දැනෙනවා ඊළඟට චුට්ටක් අඩුවෙන් දැනෙනවා කියලා ඒක තේරෙනවද ටිකක් දැනෙනවා හොඳයි ඒක තමයි යෙදෙන්න මේක යෙදීම හරහාම හුස්ම විසින්ම සමනය වෙන්න ඕනේ. නැතුව අපිට දැන් ඊළඟ පීවර ඇවිල්ලා පස්සම්භයන්ය. මම දැන් ඒක කරන්නවයි කියලා මේක කරන්න බෑ. බෑ. ඒ කියන්නේ අපි දැනුමක් වශයෙන් දැනගත්තා කියලා මේක වෙන්නේ නැහැ. මේක අපි ප්‍රායෝගිකවම කරන්න ඕනේ. ප්‍රායෝගික අපි මේකේ ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට හොඳට මේකේ අවධානය තැම්පත් වෙන තැම්පත් වෙන. ඒකටම හිත එකඟ වෙන්න එකඟ වෙන්න. බැස ගන්න බැස ගන්න. අන්න ක්‍රමානුකූලව එයා විසින්ම වෙන්න ඕනේ. එතකන් එතකන් එන්න අන්න එතකොට ක්‍රමානුකූලව තැම්පත් වෙන්න වෙනකොට අන්න ඒකට අනුග්‍රහ කරන්න. එතකොට ආයේ හයියෙන් හුස්ම ගන්න යන්නවත් මොකක්වත් කරන්න යන්න එපා. ඒ තැම්පත් වෙන්න ඉඩ දෙන්න. එතකොට අන්න පසම්බයන් තමයි. එහෙමයි. ඔව්. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර 6ක පමණ සිට භාවනා කරන යෝගිනියක් මේ. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳී ගිය විට මා හිස්තැනකට පැමිණේ. එවිට ධාතු ප්‍රකට වීම මට දැනේ. එදෙස බලා සිටිමි. එය සංසිඳුන විට නැවත හිස්තැනට සිත යොමු කළ හැකියි. මේ අවස්ථා දෙකටම සමහිත පවත්වා ගත හැකියි. මට ඇති ගැටලුව නම් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති යනුවෙන් කියවෙන පරිදි කය පිළිබඳව සිත හසුරුවන අන්දම පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔව් ඔතන ඉතින් ඇත්තටම අත්දැකීම් කීපයක් වෙනවා අජ්ජත් බහිද්දා සම්බන්ධයෙන්. දැන් අපිට දැන් ආනාපාන සතිය යෙදෙනවා. එතකොට ආනාපාන සතිය අජ්ජත් වෙනවා. අනිකුත් අපේ කය කය දේවල් ඔන්න බහිද්දා වෙලා. ඊට අපි ඔන්න ආස්වාසය ගැන අවධානය යොමු කරනවා. දැන් ප්‍රාසාසයත් බහිද්දා වෙලා. ආස්වාසය විතරයි එතකොට අජ්ජත් වෙලා තියෙන්නේ. ඊළඟට ඔන්න ආස්වාසයේ මුල තේරෙනවා. එතකොට ආස්වාසයේත් මේ මැදයි අගයි බහිද්දා වෙලා. එතකොට ආස්වාසය විතරක් අජ්ජත් වෙලා. ආස්වාසයේ මුල කෑල්ල විතරක් අජ්ජත් වෙලා. අන්න ඒ වගේ අපිට මේ දැනීම සම්බන්ධයෙන් මේක අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ඒ අපිට දැනෙන කොටස විතරක්. දැන් අපි මුලදී මුලදී නිකන් අර අපි හිතන් ඉන්නේ දැන් මේ කය ආධ්‍යාත්මිකයි අජ්ජත්තයි නිකන් අනිත් එක ඔක්කොම බාහිරයි කියලා. ඒක ටිකක් ඕලාරික නැත්නම් හලු මට්ටමේ අර්ථ දැක්වීමක්. නමුත් ටික ටික ටික අපි භාවනාව කරගෙන යනකොට අපේ අවධානය තියෙන කොටස ඔන්න ආධ්‍යාත්මික වෙලා, අජ්ජත් වෙලා ඊළඟට බාහිර මේ මේ අපිට දැනට අවධානයෙන් ගිලිහිච්ච කොටස ඔන්න බාහිර වෙනවා. හැබැයි ඒ බාහිරේ තිබිච්ච කොටස දැන් ඊට පස්සේ ආයෙ අනිත් පැත්තට මාරු වෙනවා. දැන් අපි මුලදී ආස්වාසය අජ්ජත් ආස්වාසය බලනකොට ආස්වාසය අජ්ජත් වුණා. ප්‍රාස්වාසය බහිද්දා වුණා. ඔන්න ප්‍රාස්වාසය බලනකොට ප්‍රාස්වාසය අජ්ජත් වෙනවා. කලින් බලපු ප්‍රස් මේ සමා වෙන ප්‍රස්වාසය අජ්ජත් වෙනවා කලින් බලපු ආස්වාසය බහිද්දා වෙනවා. ඉතින් මේ දෙක මාරු වෙනවා. ඉතින් කොහොම හරි මේ වෙන්න තියෙන්නේ කොහොම මේ තමන් මේ විදිහට මේ කය පුරාම මේ දෙයි කරන්න කරන්න තමන් තුල නිකන් අවබෝධයක් ගොඩනැගෙනවා මේ අපි තුන් ධාතු ලක්ෂණ පැත්තෙන්. මෙතන තියෙන්නේත් මේ සතර මහා ධාතුවක්. එළියේ තියෙන්නේ සතර මහා ධාතුවක්. අන්තිමට මේ අජ්ජත් බහිද්දා කියන මේ සම්මුතිය කැඩලා ගිහිල්ලා ඒ වෙනුවට කොහෙත් තියෙන හතර මහා ධාතුවක් පමණයි. කෙලින්ම ආධ්‍යාත්මික වශයෙන් අපි මේ දැනගත්ත මේ මේ කොටසත් අපි අපේ කියලා අල්ලගත්ත කොටසත් මේ කයේ කොටසත් ඒකත් ඒකත් මේ බාහිරේ කියලා අපි සලකන බාහිර තියෙන ගෙවල් දොරවල් නැත්තම් එහෙම ගල් ගල් ගස්න වගේ දේවල් මේ ඔක්කොගෙම තියෙන්නේ එකම පටවි ධාතුව එකම ආපෝ ධාතුව එකම තේජෝ ධාතුව එකම වායෝ ධාතුව. එතකොට අන්න අජත්ත බහිද්දා ભેදේ දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා භවනා කරද්දී හුඟක් වෙලාවට මේ අජ්ජත් බහිද්දාදික මොහොතක් පාසා වෙනස් වෙනවා. මොකද අවධානයේ තියෙන කොටස අජ්ජත් වෙලා අවධානයෙන් ගිලිහිච්ච කොටස බහිද්දා වෙනවා. ඒ දෙකත් ඉතින් ඊළඟට ගිලිහිච්ච කොටස දැන් ඊළඟට අපේ අවධානයට ලක් වෙනවා. එතකොට ඒක අජ්ජත් වෙනවා. අනිත් ටික ආයි බහිද්දා වෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්මේ තැන්පත් වී ඉන්නා විට හිතට ලොකු සතුටක් දැනුණා. ඒ සතුට තුල දිගු කාලයක් ඉන්නට කැමැත්තක් ඇති වුණා. ඒක හොඳ දෙයක්ද? එක්තරා විදිහක ඇලීමක් නොවේද? හවස ධර්ම දේශනාවේදී ආශ්වාස ප්‍රස්වාසයේ මුලා වෙන තැන් ගැන සඳහනක් කළා. කරුණාකර ඒ පිළිබඳ විස්තර කරන්න. සක්මන් භාවනාවේදී මම තවමත් পায় ගැටෙන තැනට සිහිය පවත්වමිනුයි ඉන්නේ. ඒකට සතිය පිහිටුවා කුමන අවස්ථාවේදීද পায় ගැටෙන එක ඔසවනවා, තබනවා යනුවෙන් අවස්ථා දෙකකට බෙදන්නේ. හරි මේ අපි ඉස්සෙල්ලා සක්මණෙන් කතා කරමු. එතකොට කියන්නේ මෙතන මේ තුනටම යන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ වම දකුණ කියලා ඔන්න එක පියවරක් තියෙනවා. ඊළාට ඔසවනවා තබනවා කියලා දෙවෙනි පියවරක් තියෙනවා. ඔසවනවා ගෙනියනවා තබනවා කියලා තුන්වෙනි පියවරක් තියෙනවා. අපි ඉතින් මෙහෙම අර්ථ දැක්කොත් කෙනෙකුට හිතනවා මම දැන් තාම ඉන්නේ වම දකුණේ. ඊළඟට ඊළඟ පන්තියට සමස් වීම තමයි ඔන්න ඔසවනවා තබනවා කියන එක. ඊළඟට පන්තියට යන එක තමයි ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක. එහෙම එකක් නැහැ. මෙතන මේ කොහොම හරි මේ හිත මෙල්ල කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. කෙනෙකුට වම දකුණ කියලා යනකොට ප්‍රමාණවත්. එයාට සතිය පිහිටනවා. එයාට අපිටම වෙන බාහිරේ යන්නේ නැහැ. වම් කකුල පොළවේ වදිනකොට යා වම කියලා මෙනෙහි කරනවා. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඒ අතර කාලපරතරයේදී හිත එච්චර පිට යන්නේ නැහැ. එයාට ඒකෙන්ම යන්නත් පුළුවන්. අන්තිමට මේ වම දකුණ අතහැරලා ඊළඟට අර ස්පර්ශයත් එක්කම ගෙනියන්න පුළුවන්. මොකද අවශ්‍ය වෙන්නේ මේ දැනීමත් එක්ක හිත පැවැත්වීම. නමුත් ඇතම් කෙනෙකුට මේක ප්‍රමාණවත් නැහැ. මේ මේක සරල වැඩි. එයාට වම කියනකොට මදි. ඊළඟට දකුණ කියනකොට මදි යාගේ හිත දුවනවා. මේ අතරතුර කාලපරතේදී හිත දුවනවා. ඒ හින්දා පොඩ්ඩක් තව සංකීර්ණ කරගන්න පුළුවන්. ඔසවනවා කියලා ඔන්න අපි මේක සුට්ටක් තව ප්‍රදේශයක් බලන්න නැත්නම් ප්‍රදේශයකට අවධානය යොමු කරන්න පටන් ගන්නවා. එතකොට මේ පාදයේ එසවීමේ මුළු ප්‍රදේශයම දැන් බලන්න බල උත්සාහත් වෙනවා. තැබීමේ මුළු ප්‍රදේශයම බලනවා. ඊළඟ අනිත් පාදයේත් එසවීමේ මුළු ප්‍රදේශයෙන් බලනවා. ඕනනම් ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට තබනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් මේ පාදේ තසවනවා කියලා මෙනෙහි කරනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් ආට එතකොට හිත ටිකක් ආයි හිර වෙනවා මේ අරමුණ තුලම. හිර වෙලා අන්න යා දැන් මේ අරමුණ තුල ඉන්න බලනවා. ඉතින් මේකත් සමහරවිට ගැක්ස් මේ වැඩ මදි. එතකොට තවත් කෙනෙකුට තව වැඩක් දෙනවා. ඉතින් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තුනකට කඩලා ඉතින් බලනවා. ඉතින් ඇතම් කෙනෙකුට ඉතින් අර ඒ ටික වම දකුණ කියන එකෙන් අල්ලගන්න පුළුවන්. එයා අන්තිමට වම දකුණ අතහැරලා අපි තුමු එයාට තේරෙනවා දැන් මේ එසවීමේ මුළු ක්‍රියාවලියම තේරෙනවා, ගෙන යාමේ මුළු ක්‍රියාවලියම තේරෙනවා, තැබීමේ මුළු ක්‍රියාවලියම තේරෙනවා. ඊට අමතරව මේ තැබුවට පස්සේ දැනෙන තද ගති, බුරුල් ගති, සිසිල් ගති, උණුසුම් ගති ඒ සියල්ලත් තේරෙනවා. ඉතින් අර අවශ්‍ය වෙන්නේ මේ පියවරේ කොයිකෙද ඉන්නවද කියන එක නෙමෙයි. කොයිකේ හරි කමන්නේ අපි හොඳට සතියෙන් ඉන්නවද? කොයිකේ හරි කමන්නේ හොඳට අපිට දැනෙන සංවේදනාත් එක්ක ඒකෙම විතරක් හිත පවත්වන්න පුළුවන්ද? අන්න එතනින් ඒ ඒ හරහා තමයි අපේ දියුණුව මැනගන්න තියෙන්නේ. ඊළඟට මට පොඩ්ඩක් කියන්න පරයන්කය ගැන ආනාපාන සතිය කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී හුස්මේ තැන්පත් වී ඉන්නා විට හිතට ලොකු සතුටක් දැනුණා. ඒ සතුට තුළ දිගු කාලයක් ඉන්නට කැමැත්තක් ඇති වුණා. ඒක හොඳ දෙයක්ද එක්තරා විදිහක ඇලීමක්. ඔව් ඇලීමක් තමයි. ඒ අපිට මේ දැම්මම ඕවා ඔක්කොම ගලවන්න අමාරුයි. එහෙනම් දැනට ඕක ඇලීගෙන යන්න පස්සේ ගලව ගන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී පොඩ්ඩක් හතුටකුත් අවශ්‍යයි. මේ කියන්නේ නැත්තම් ඉතින් මේක දුවනවානේ. මේ කියන්නේ ආනාපානෙ ඔන්න තියාගෙන ඉන්නවා. ඉතින් මේ දැන් ඔන්න හිත තැම්පත් වෙනවා. තැම්පත් වෙද්දී ඉතින් පොඩි සතුටක් එනවා. ඉතින් කමක් නැහැ ඒක ඒක භාවිතා කරන්න මේ තව ටිකක් ඕකේ ඉන්න. මොකද මේකේ සමාධි ශක්තියක් වශයෙන් දිනු කරගන්න කර ගැනීමත් වටිනවා. මොකද නැත්තම් හිත හිතේ එකඟ බව කියන එක අපි දන්නේ නැහැ. හිතේ සමාධිය කියන එක වැඩිලා නැහැ. ඉතින් අපි මේකේ පොඩ්ඩක් පැයක් විතර ඉන්න පුළුවන් නම් ආනාපාන සතියේම පැයක් විතර ඉන්න පුළුවන් නම් අන්න ඒ හරහා ඔන්න හිතේ එකඟ බවක් සෑහෙන්න හැදෙනවා. හැබැයි එතනින් අදහස් කරන්නේ මෙතන නතර වෙනවා කියලා. මේ හදාගත් එකඟ බව ඇවිල්ලා අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ එක්තරා අපි දිනු කරගත යුතු ගුණධර්මයක් පමණයි. ඒ ගුණධර්මය, ඒ ආයුධේ ඊට පස්සේ අපි විපස්සනාව සඳහා භාවිතා කරන්න ඕනේ. නැතුව අපි මේ සමාධිසෝයෙන් ඉඳීම නෙමෙයි මේකේ පරමාර්ථය. ඒ නිසා අපි එතන නතර වුණොත් නම් සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ දැන් සමාධියේ සෑහෙන ආස්වාදයක් තේනවා. කෙනෙක් අපි තුමු සෑහෙන ගැඹුරකටත් යනවා. කයත් සැහැල්ලුයි, ඔක්කොම හොඳයි. තියා දිගටම ඒකම ඉන්නවා. ඒක නම් සම්පූර්ණ වැරදි. මොකද ඒවා කඩලා යනවා. ඒ කියන්නේ ඒක කැඩුනට පස්සේ අපි මොකක් හරි කරන්න බැරි වෙනවා. නැත්තම් අසනීපයක් වෙනවා. මොනවා හරි හේතුවකට ඕක කරන්න බැරි වෙනවා. අන්න එතකොට සෑහෙන්න අර ප්‍රබලව දැනෙනවා. මොකද සංවේදී හිතට සෑහෙන්න දේවල් දැනෙනවා තාම විපස්සනාවක් නොවැඩිලා තියෙන හින්දා. ඒ නිසා මේ සමාධිය ටිකක් වඩා ගත්තට පස්සේ අනිවාර්යෙන් මේ විපස්සනා පැත්තට ටිකක් නැඹුරු කරන එක බොහොම වටිනවා. එතකොට තමයි මේක සමබරව ගෙනියන්න පුළුවන්. ඒ නිසා දැනට තාම අර දියුණු වෙන මට්ටම නිසා හුඟක් මේකත් මේ ඇලීමක් නේද කියලා මේක දියුණු නොකර ඉන්න එපා. මේ පොඩ්ඩක් දැනට මේ මේක දියුණු ක්‍රීම ගැන දිනු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව විපස්සනාවක් කරගෙන යනකොට මේක මග හැරෙනවා. මේක අතහැරෙනවා. ඊළඟට යන්නේ ඊළඟ පියවරක් යන්නේ. හොඳයි. අර ධර්මදේශනාවේකත් ඔව් කියන්න. සවස ධර්මදේශනාවේදී ආශ්වාස ප්‍රස්වාසයේ මුලා වෙන තැන් ගැන සඳහනක් කළා. කරුණාකර ඒ පිළිබඳ විස්තරයක් කියන්න. මොනවාද කිව්වේ කියලා මම මට හරියට මතක නැහැ. මතකද මේ ඔය සාකච්ඡාවේදී මොනවද කිව්වේ? ඔව්. අහහ. ඔව් නෑ මං අහන්නේ මේ මෙතන ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ මොකද්ද මේ ඔව් මට සුට්ටක් මේක පැහැදිලි කරා නම් මට එතකොට මේ මම ඒ කියන්නේ අනුග්‍රහිත සූත්‍රය ඊයේ පෙරේදා මම ඕක ඇහුවේ නැහැ. ඒ හින්දා මට චුට්ටක් මොකද්ද මේ විශේෂයෙන් අහන්න කියන එක පොඩ්ඩක් කිව්වනම් හරි. ඔව්. සමස මුලා වීමක් ගැන කිව්ව මට පොඩ්ඩක් ඒක ඒක විස්තර සහිතව කිව්වේ නැහැ මම හිතුවේ. ඒක තමයි. මොකද්ද කියන්නේ මුලා වීමක් මුලා වීම මොකද්ද කියලාවත් සඳහන් වෙන්නේ නැද්ද? වචනේ තමයි පාවිච්චි කළේ. වචනේ විතරයි පාවිච්චි වෙන්නේ. ඔව්. හා හා. කියන්නේ ආනාපාන සතිය කරනකොට මුලා වීමක් වෙනවා කියන එකද කියුනේ? ඔව් මුලා වෙලා මුලාල අවස්ථාවල් තියෙනවා. ඔව්. එයා ආයෙක හරි. එහෙම නිකන් අපිට මේ පොදුවේ කියන්න පුළුවන් ආනාපාන සතිය කරනකොට ඉතින් මුලා වෙන්න පුළුවන් එක පැත්තක් තමයි ඒ කියන්නේ හිත තැම්පත් වෙනකොට දැන් ඇතම් කෙනෙකුට විවිධ දර්ශන පේන්න ගන්නවා. එතකොට ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ අර නිකන් ආලෝක ස්වභාවයක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් හිතේ මවාගත්ත හිතෙන් හැදිච්ච එක එක රූප පේන්න පුළුවන්. කෙනෙකුට විතරක් හැබැයි. හැමෝටම වෙන්නේ නැහැ. බොහොම අතලොස්සකට විතරයි වෙන්නේ. ඒ කියන්නේ අපේ එකිනෙකනාගේ තියෙනවනේ අර චරිත ස්වභාවයන් තියෙනවනේ. ඒ ඇතම් කෙනෙකුට නිකන් එක එක රූප පේන්න පුළුවන්. හැබැයි ඒවා ඔක්කොම මුලා ඒවා මේ මානසිකව හදාගත්ත දේවල්. ඒවා ඔස්සේ යා යුතු නැහැ. අනිවාර්යෙන් එතකොට ඒවා අතහරින්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් කියනවනම් ඔන්න අපිට බුදුහාඳුරෝ පේනේනවා. නැත්තම් රුවන්වැලි සාය පේනවා. නැත්තම් මියගිය ඥාතියෙක් පේනවා, යට සැකෙල්ලක් පේනවා. ඒකක්වත් වැඩක් නැහැ. කුසල් පැත්තෙන් කියන හොඳයි කියලා පෙන්වන පැත්තෙන් සම්මුති අරමුණු පෙන්වුවත් ඒක වැඩකුත් නැහැ. අසුබයි කියන පෙන්වන පැත්තෙන් සම්මුති අරමුණු ටිකක් පෙන්වුවත් ඒක වැඩකුත් නැහැ. ආනාපාන සතිය කියන්නේ බොහොම අපිට දැනෙන දෙයක්. තියෙන දෙයක්. තියෙන තියෙනවා කියන්නේ හොඳට අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් දෙයක්. අපි ඒක ඔස්සේමයි යන්නේ. නැත්නම් විපස්සනාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නෙම තියෙන දේවල් එක්ක. ඒකනේ දැන් බුදුරජාන් වහන්සේ අපිව එක්කන් යන්නේ ඇති දේ ඇති හැටියෙන් දැක ගැනීම. යථාභූත ඥාන දර්ශනය කියලා තියෙන්නේ. ඇත්ත දැන් මෙතන ඇත්ත වශයෙන් භූත ස්වභාවයක් කියලා කියන්නේ මේ හටගත්තු ස්වභාවයක් තියෙනවා යම් යම් දේවල් වල. ධාතු ස්වභාවයක් තියෙනවා හටගත්තු ස්වභාවය. ඒක මත තමයි පදනම් කරන්නේ. එහෙම නැතුව හිතින් පෙන්නන, හිතින් මවලා පෙන්නන දර්ශන ඔස්සේ කිසිසේත්ම කිසිම අවස්ථාවක මේ විපස්සනාව පදනම් කරන්නේ නැහැ. ඒ වගේ එතකොට වැටෙන්න මේ කියන්නේ අහු වෙන තැන් තියෙනවා. ඊට අමතරව අර කිව්වත් වගේ හොඳට සමාධිමත් වෙලා එන අවස්ථාවේදී ඔන්න සමාධියට කෙනෙක් ඇලෙනවා. එතකොට ඒක හිර වෙනවා. ඒක තව තියෙන මේ මේ මේ මුලාවක් හරි එහෙම නැත්නම් ඒක තියෙන මේ නොමග යන තැනක්. එහෙම වෙන්නත් පුළුවන්. තව කෙනෙක් ඉතින් මේකේ ආනාපාන සතිය දෙන්න කියලා අරමුණ හොඳට සියුම් වේගන යනකොට දැන් අරමුණ හසු වෙන්නේ නැහනේ. එතකොටන හයියෙන් හුස්ම ගන්නවා. ඒවා ඉතින් වැරදි. ඒ වෙනුවට මේක එතකොට සියුම් වෙන්න සමබර මේ මොකද්ද තැම්පත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් වගේ තැන් තමයි මට දැන් මතක් වුනේ. ඔව්. එතකොට සාමාන්‍ය සියුම් අවස්ථාවේදී අපි විදර්ශනාට හරවන්න නෑ නෑ ඒ කියන්නේ එකපාරට යන්න හොඳ නෑ මේක හොඳට සියුම් වෙලා ඒ සියුම් බව පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ දැන් අපි තුමු මුලින් ආස්වාසය ප්‍රාස්වාසය වශයෙන් තේරෙනවා වැටහෙනවා දෙක වෙන්ව වෙන් වෙන්ව හැබැයි ටික ටික ටික සියුම් වෙන සියුම් වෙන දැන් මේ වෙන් වෙන ස්වභාවය අඩු වෙනවා. ආස්වාසයක් කියලා මොකද්දෝ තියෙනවා ප්‍රාස්වාසයක් කියලාත් මොකද්දෝ තියෙනවා දැන් මේක හරි අමාරුයි දැන් වෙන් කරගන්න. ඒ වෙලාවට අපි හුස්ම හයියෙන් අරගෙන මේක වෙන් කරන්න ගියොත් වැරදි. ඒ වෙලාවට මේක තැම්පත් වෙන්න දෙන්න ඕනේ. අන්තිමට ඉතින් මේක මොකද්දෝ එකක් තියෙනවා මේ දෙකෙන් එකක් කොයිකද කියලා හොයාගන්න බෑ. ඒ තරමට සියුම් වෙන්න ඕනේ. අන්න එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා ඔන්න සාමාන්‍යයෙන් කියන්නේ විපස්සනාව සඳහා යොමු කරන්න පුළුවන් සමාධි ශක්තියකට හිත හැදිලා කියලා සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ ඒ මට්ටම හැදුනත් චුට්ටක් එකකින් පවත්වන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එතෙන්ට පැමිණීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒකට අපිට මේක පැය කාලක් පැය භාගයක් විතර මේ මට්ටමේම හිතයක් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. රඳවගෙන මේ මට්ටමේ රඳවගෙන තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කය පුරා මේ නිරීක්ෂණ වලට භාවිතා කරන්න පුළුවන්. ඔව්. හොඳයි. තේරුවන් සන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊයේ ඔබ වහන්සේ කියූ පරිදි හිස්තැනට හිත යොමාගෙන සිටියා. එකවරකදී ඒ මෙනෙහි කළ හිතට මොකක්ද වුණා? මට දැනුන්නේ මොකුත් නැහැ වගේ රිදෙන තැන් මට දැනුණු ගොඩක් ඈතින් යාන්තමට වගේ. හිතකුත් තියනවා ඒක තිතක් වගේ. මගේ මුහුණවට පුරවපු ලොකු බැලුණයක් වගේ සිතුවිලිත් කතා කරනවා ඈතකින් වගේ ස්වාමින් වහන්සේ උපදේශයක් අවශ්‍ය නම් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ම්ම් කාගේද කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ අරමුණක් නැතුව දැන් ඉන්න පුළුවන් කියන එක තේරුණාද? අරමුණ මේ නැතුණ නැතුණයි කිව්වේ මම ඊට පස්සේ ආපහු දැන් කොහොමද මෙතෙන්ට ගියේ කියලා මට පොඩ්ඩක් කියන්න. තද ගතිය එක තැනක තියෙන තද ගතියක් බලලා ඒ බලන් ඉන්නකොට ඒ අරමුණ නැති වෙලා ගියාට පස්සේ මේ ආපහු නිකන් නිකම්ම හිටියා. ඒ කියන්නේ එතනින් ඊට පස්සේ තැනකට දැම්මේ නැහැ. එහෙමද කළේ? එහෙමයි. ඊට පස්සේ ස්වාමිනාසිකව නිකන් බලන් ඉන්න. මේ ඇඟට දෙව්වහම මට ඇඟේ මේ කැක්කුමකුත් බරගතියකුත් දැන ස්වාමිනාසිකව ඇඟට ඒ ගැන හිතන්න නැතුව බලන්න කියලා. මං එහෙම ඉස්සර වෙලා මේ නිකන් හිස් අවකාශයට හිත හොඳට තියාගෙන හිටියා. එතකොට මේ අර ඇඟේ කිසි දෙයක් දැනුනේ නැහැ, සිතුවිලි ආවෙත් නැහැ. ඒ වුණා ටිකක් බරගතියක් වගේ තිබ්බා. අද මම හිමීට අර ස්වාමිනාසිකව වගේ මේ නොදැන නොදැනෙන්න දැනෙන්න දැනෙන්න වාගේ හිමීට හිත දැම්මා. එතකොට තමයි ඕන උනේ. එතකොට ඒ මං මේ එක තැනක තියාගෙන ඉන්න අරමුණ අහුවෙන්නේ වාගේ. ඔව්. ඒත් බලන් ඉන්නා වගේ දැනෙනවා. ඔව්. කියන්නේ මුකුත් අහුවෙන්නේ නැහැ වගේ කියන්නේ අරමුණ නිකන් නැති වුණා එකපාරට නිකන් නිකන් හොල්මන් වුණා වගේ. ඔව් ඔව් මොකද්ද වුණා මේ බලන්. අය කියන්නේ වැඩේ වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ මුලදී මුලදී දැන් අර මේ කියන්නේ අරමුණක් නැති ස්වභාවය හරියටම අහු වෙනකොට ඒක රොතු දෙන්නේ නැහැ. එතෙන්ද අපි නිකන් බය වීමක්, චකිතයකටපත් වීමක් වෙන්න පුළුවන්. ඒක කෙටලුවක් නැහැ. ඕක නැවත නැවත කරන්න. නැවත නැවත වෙන්න. බලා ඉන්නකොට දැනුණා මේ මූණ මේ පිරීලා පිරීලා ගිහිල්ලා පිම්බිලා ගිහිල්ලා මේ එහෙම තියෙනවා. හිතක් වගේ හිත. ඔව් නෑ. ඒත් හැබැයි ඒ අරයි අරමුණු ගැනීමක්. හා හා. ඒත් ඒත් ආය අරමුණු ගැනීමක්. මම බලන් හිටියනේ. ඒක තමයි. බය වෙන්නේ නැතුව යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි තුමු දැන් අරමුණක් ගත්තා. කයේ අරමුණක් ගත්තා. තද ගතියක් ගත්තා. ඒක ඔන්න ඒ ඒ ඕනනම් තව ටිකක් අරමුණු ටිකක් අරගෙන ඒකේ ගෙවිලා යන පැත්තම බලන්න. ඒත් ඒව අර වෙලාවෙත් නැති වුණා වගේ දැනුණා. ඔව්. නැතිවීමක් දැනුණා. ඔව්. ඒ නැතිවීම පැත්ත විතරයි මෙතෙන්ද බලන්න ඕනේ. ආයේ ඇතිවීම පැත්තක් පැවතීම් පැත්තකට වඩා මේවා ගෙවිලා යන හැටි බලන්න. ඡය වෙන හැටි, වැය වෙන හැටි බලන්න. ඒ වැය වෙන වැයවීම හරහා යන්නේ මතෙන්ට. හරියට ගුණානම් වෑයවීම බැලීම හරහා ටික ටික ටික ටික ටික ටික අතෙන්ට තමයි හිට්ටු කරන්නේ. ඊට පස්සේ හොඳට අපි තුමු දැන් හතරක් පහක් වන වැය වෙන පැත්තම නැති වෙලා යන පැත්තම බල බලා බල බලා හිටියා. ඔන්න ඒක වෙලාවකදී හොඳට එතෙන්ට නිකන් හේතු වුණා වගේ එතෙන්ට ගියා වගේ තේරුණා. ඊට පස්සේ ආයේ වෙන එකක් ආවේ නැත්තම් අන්න එතන පොඩ්ඩක් පවත්තන්න. එතන අර හොඳට නිකන් හිතට වැටහෙනකන් මෙතන තාම මේ ස්ථාවරයක් නැහැ. ඒ කියන්නේ මෙතන මෙතන තාම හිත හිතට පවත්ව ගන්න තේරෙන්නේ නැහැ. මොකද කියන්නේ අරමුණුත් එක්කම හිටපු හිතනේ. එහෙම. අරමුණුත් එක්කම මේ තාක් හිටපු හිත දැන් අරමුණකින් තොරව පවතින නිකන් හිතන්නේ අර ඊයේ මං කිව්වා වගේ දැන් ප්ලේන් එකක් උඩට ගත්තාම ගුවන් යානයක් උඩට ගත්තාම දැන් ඒකේ හරියට මේ සමබරතාවය පැවැත්වෙන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් හෙලවෙන්න ගන්නවනේ. ඉතින් ඒක නෙවෙයි බෙල්ට් අද කරන් හරියම ඉන්න කියන්නේ නේද? ඒ වගේ දැන් මෙතනත් මේ පොඩ්ඩක් ඉතින් අර මේක හිතට හුරු වෙන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. හුරු වීම අවශ්‍යයි. ඒ ඈතින් වගේ ඈතින් වගේ දැනෙන්නේ මේ හුස්ම වැටෙනවා එහෙම මේ වෙන ලෝකයක මම ඉන්නවා ඈතින් අර ටික දැනෙනවා. කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ තාම ඒ කියන්නේ අර තාම නිකන් අර බය ගැතිය හින්දා දැන් එක එක දේවල් ඔය හිත දානවා. ඒ ඒව අවශ්‍ය නැහැ. මොතෙන්දී ඒ කියන්නේ මුකුත් ප්‍රපංච නොකර ඉන්න පුළුවන් නම් අන්න වැඩේ වෙනවා. ඒ කියන්නේ මුකුත් නිකන් මේ අපි නිකන් අත්හැරලා දාන්නේ. අපි දැන් අපි තුමු සරොංගලයක් හොඳට උඩට අරගෙන ඉවරලා බුදුන් වහන්සේ පස්සේ නූල කල්ලා දානවා. අන්න ඒ වගේ. දැන් මෙතන අරමුණත් එක්ක ගියා, ගෙවිලා ගියා, ගෙවිලා ගියා, ගෙවිලා ගියා. ඔන්න ඊළඟට ගියා. ඔන්න එහි ඉන්නවා. සවිනාසේ නැති වුණා වගේ දෙයක් දැනුණා නමුත් තව කෙනෙක් බලන් ඉන්නා වගේ දැනෙනවා. එතකොට ඒ මොකද? නෑ. <laughs> තව කෙනෙක් බලන් ඉන්නා වගේ දැනෙනවා. තව හිතකින් බලන් ඉන්නා වගේ දැනෙනවා. අර හිත නැති වුණා වගේ දැනෙනවා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. කියන්නේ මෙතන කොහොමත් ඒ කියන්නේ අපිට ඒ බලන හිත ආය අරමුණු කරොත් ඊළඟ මොහොතේදී අරමුණකින් තොර ස්වභාවය නැති වෙනවා. හරි හරි. ආයි දැන් චිත්තානුපසනාවේ දැම්ම වෙනවා. හරි හරි. මෙතන යනකොට මේ එකක්වත් ගන්නේ එකක්වත් අරමුණක් ගන්නෙ නැතු ඉඳීම තමයි මේ ක්‍රමය. හරි. මේ නැවත නැවත කරන්න. තවම කියන්නේ දැන් පොඩ්ඩක් අහුවෙලා තිනවා නැවත නැවත නැවත නැවත කරන්න. කරනකොට කරනකොට කරනකොට මේ මේක තේරෙනවා. දැන් ටිකක් තව අරමුණුත් එක්ක ඉන්න වරදක් නැහැ. අරමුණේ ෂය වීම බලබලාම ඉන්න. වැයවීම බලබලා බලබලා තව ටිකක් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එතකොට තමයි අර ඒකෙන් තමයි මේක රඳා හිටින්නේ. එතකොට අපි එක පාටම එකක් අරමුණක් බලලා අතෙන්ට දැම්මට හිත රඳන්නේ නැහැ එතන. මොකද තාම අරමුණකින් තොරව ඉන්න තරම් හිතේ ශක්තිය ගොඩ නැගිලා නැහැ. හරි හරි. ඒ හින්දා එකපාරටම එතනට දාන්නත් එපා. ටිකක් අරමුණු බලබලා ගෙවිලාම බලබලා බලබලා බලබලා ඉඳලා හිතේ අර හැදෙනවනේ දැන් එතකොට ශක්තිය එකඟ බව හැදෙනවා අරමුණේ අරමුණ අරමුණක් තුල තාම සියුම්ම පවත්වන්න පුළුවන් වෙනකන් හැදෙනවා කියන්නේ අරමුණ එක ඕලාරික මට්ටමේදී දාන්න ගියොත් බෑ එහෙමයි අරමුණේ තාම සියුම් වෙනකන් ඉන්න ඕනේ හොඳයි ඒ එන සිතුවිලි සාවිනාස මේ කවුරුත් පිට කට්ටිය කතා කරනවා වගේ ඔව් ඒ ඔක්කොම බැහැර කරන්න සිතුවිලි ඔව් ඒවා බැහැර කරන්න දැන් ඒ කියන්නේ අපි මේ කයට දාලා කය තද ගතියක් බල බලා නම් ඉන්නේ ආයි සිතුවිලි වලට හිත දාන්න යන්න එපා. ඊළඟට මේක හරහාම යන්න. ඊළඟට මේක හරහා ගිහිල්ලා අතෙන්ට එළඹුණාට පස්සේ ආයි සිතුවිලි වලට අවධානය යොමු කරන්න යන්නත් එපා. දැන් මෙතන මේ දැන් කොහෙ මේ හරහා දැන් මෙතෙන්ට ආවනේ අපි. එතකොට එතන ඉන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. ඔව්. කළා කරන්න. ඒ කියන්නේ නැවත නැවත කරන්න අහුවේ වැඩේ. හොඳයි. ස්වාමිනාසාර උදේ බණට කිව්වේ විදර්ශනා වගේ අර බීජයක් මතු වුනහම ඒ බීජය මේ ගොබියා පස මේ මුල් වටේ මුල් බුරු පස බුරු කරලා මුල් වලට ඇදෙන්න දෙන්න වගේ අපි කරන්න ඕනේ එහෙම නොකළොත් මේ ගසට සාරයක් නැතුව කනහටු වෙනවා කියලා. අහහ. ඔව්. අ ඇත්තටම ඉතින් දැන් විපස්සනාව හොඳට කෙරීගෙන යනකොට ඉතින් පැති කීපයකින් ඉතින් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. කියන්නේ අපි ක්‍රමේ තේරුම් ගන්න ඕනේ ඊළඟට මේ කරන ක්‍රමයේදී සැක තියෙනවා නම් ඒ ටික සාකච්ඡාවක් මාර්ගයෙන් දුරු කර ගන්න ඕනේ. ඔව් ඊළඟට සීලයෙන් හොඳට පවත්වමින් ඒ කියන්නේ අපි ආජීවයේ පැත්ත පිරිසුදු වෙලා තියෙන්න ඕනේ. හුඟක් තියෙනවා. ඉතින් හිතේ එකඟ බව කැඩෙන වෙන විදිහට නිකන් සමතේ කඩලා යන විදිහට වැඩ කරන්න හොඳ නැහැ. ඉතින් මේ වගේ මේකට අනුග්‍රහ වෙන විදිහටම හැසිරෙන්න ඕනේ. මොකද තාම මේ අපි කොන අහුණා විතරයි. මුලක් තේරුණා විතරයි. ඒ එතෙන්දී මේ ටිකක් තින් අපි පරිස්සමේ යන්න ඕනේ. අපි කියන්නේ කන බොන දේවල්වත් වැඩි වෙනස් කරන්න යන්න හොඳ නෑ. නිදා ගන්න රටාවල් වෙනස් කරන්න යන්න හොඳ නෑ. අනවශ්‍ය අයත් එක්ක අනවශ්‍ය විදිහට කතා කරන්න යන්න හොඳ නෑ. වෙන වෙන දේවල් හිතන්න යන්න හොඳ නෑ. <clears throat> මොකද මේ දැන් මේ දැන් මේ අහුණා විතරයි. මොකද මේකට මොනවා හරි සැක දේවල් දාගත්තොත් ඔන්න ආයි පිරිනව. ඊළඟට අපි නිින්ද ගියේ නෑ. ඔක්කොම පිරිනව. ඉතින් හින්දා ඒ අවශ්‍ය නින්දක් දෙන්න ඕනේ. කෑම බීම අනු අනවශ්‍ය දේවල් දාලා බඩ අවුස්සුන් මේ සවුත් තුනොත් ඒත් ඉවරයි. <laughs> ඒ වගේ ඉතින් අර අනුග්‍රහ කරන්නම ඕනේ. ඔව් ඔව්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ඔව්. පූජනීය ස්වාමින් වහන්සේ අජ්ජත් ගෝචර භූමියේ සිටිනා විට කෙලස් කැපෙනුයේ යයි කියන්නේ සංසාරගත කෙලස් කැපීමක්ද නැත්නම් මතුවට එන්න තිබෙන කෙලෙස් දැයි කාරුණිකව පහදා දෙන්න. අජ්ජත් ගෝචර භූමිය. සාමාන්‍යයෙන් අජ්ජත් ගෝචර භූමිය ගෝචර භූමිය කියලා බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් සඳහන් කරන සතර සතිපට්ඨානයට. ඒතකොට සතර සතිපට්ඨානය කෙනෙක් හැසිරෙනවා නම් එතකොට ඇත්තටම ඕක ඉතින් විස්තර කරන්න පුළුවන් දැන් වර්තමානයේ අපි හිතමු මේ භාවනාවේ යෙදීම හරහා වර්තමානයේ යම් කෙලෙසයක් මතුවලා තියුණා නම් අන්නේ ක්ලේශය නුවණින් හසුර ගැනීම හරහා ඒකට සතිමත් වීම හරහා ඒ ක්ලේශයත් දුර වෙලා යනවා ඊළඟට හිතේ ධර්මතාවයන් වර්ධනය වීමකුත් වෙනවා ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් බොජ්ජංග ධර්මයන් බලව ධර්මයන් වශයෙන් බොජ්ජංග ධර්මයන් වශයෙන් ඒවත් වර්ධනය වෙනවා එතකොට ඒ ධර්ම මේ අවශ්‍ය ධර්මතාවයන් බෝධිපාක්ෂික ධර්මයන් වශයෙන් ඒව වර්ධනය වීමට හරහා එතනින් එතනින් ශක්තියක් ගොඩනගෙනවා අර කෙලෙසින් වලට එන්න බැරි ගතිය. දැන් ඕක විස්තර කරනවා බුදුරජාන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා කියලා. දැන් භාවනා පහතබ්බා කියලා විස්තර කරන්නෙම අපි මේ බොජ්ජංග ධර්ම වශයෙන් සති ධම්ම විචේ විරිය පීති මේවා දිනු කරද්දී හැබැයි මේවෙන් තොර මට්ටමකදී එන්න තිබිච්ච තිබුණ කෙලෙස් මේ ಗುಣධර්මවල තියෙන ප්‍රබලතාවය හරහා නොපැමිණී යනවා. ඒ නිසා අපිට මෙතන විස්තර කරන්න පුළුවන්. එතකොට මේ සතර සතිපට්ඨානයේ යෙදීම හරහා, තමන්ගේ ගෝචර භූමියේ හැසිරීම හරහා යම් කෙලෙසයක් ඇතුළත දැනට පැන නැගලා තියෙනවා නම් ඒකත් දුරු කරගන්නත් පුළුවන්. මෙතන මේ ධර්මතාවයන් නිවැරදි ධර්මතාවයන් ප්‍රගුණ වීම හරහා අරවට අලුතෙන් එන තිබිච්ච ඒවාට අවකාශයක් නොතිබීම නොලැබීම නිසා ඒවා දුරු වීම වශයෙන් විස්තර කරන්නත් පුළුවන්. ඉතින් මම දෙපැත්තටම උත්තර දුන්නේ මේ මූලාශ්‍රය මොකද්ද කියලා හරියට. ඒක තමයි මට පොඩ්ඩක් මූලාශ්‍ර පැත්තෙන් කතා කරනවා නම් ඉතින් තව විස්තර ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මට තේරිච්ච විදිහෙන් තමයි මම කිව්වේ. උත්තරේ ලැබුණාද දන්නේ නැහැ මම. හොඳයි. තව මොන හරි ඒකට මොනවාද අහපු එක උත්තරේ ලැබුණ නැත්නම් මට කියන්න. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. හොඳයි. මේවත් සාමාන්‍යයෙන් අර භාවනා පිළිබඳ නෙමෙයි ටිකක් තියරි. හා. ගරුතර ස්වාමින් වහන්සේ නිවැරදි පරිදි ප්‍රත්‍යවේක්ෂණය කරන අයුරු කරුණාකර පහදා දෙන්න ආහාර ගන්නා විටදී පමණදය කළ යුත්තේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ මා අසා තිබෙනවා දස කතා දෙතිස් කතා යෝගී ජීවිතයට බාධාවක් කියලා ඒ පිළිබඳවත් කරුණාවෙන් පහදා දෙන්න. ඔව්. ප්‍රත්‍යවේක්ෂාව ගැන කියනවනම් ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ සේනාසන, ගිලානපච්චය, ඊළඟට චීවර පින්නපාත ඔය ඔක්කොම ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. ඉතින් අපිට ආහාර විතරක් නෙමෙයි. ඉතින් දැන් මේ දැන් මේ ගත කරන ජීවිතේදී එහෙම නැත්නම් මේ කැප වෙලා දැන් මේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන වෙලාවේදී ආහාර පැත්ත ඕනනම් ටිකක් අවධානය යොමු කරලා කරන්න. කියන්නේ ආහාර ගන්න වෙලාවේදී පිළිගන්න වෙලාවෙදිත් පුළුවන්. ඒ කියන්නේ දැන් Tamanට ආහාර පිළිගන්නනකොට නිකන් තේරුම් ගන්න පුළුවන් මේක මේ මම මේ රස තෘෂ්ණාවෙන් අනුභව කරන්න යන දෙයක් නෙමෙයි. මේක මේ කය වඩවා ගන්න නෙමෙයි, මගේ ශරීරය ලස්සන කරගන්න නෙමෙයි. මේක මේ හුදු මේ කය පවත්ව ගන්න විතරයි. දැන් මේ කරගෙන යන භවනා කටයුත්ත එහෙම නැත්නම් මේ ಗುಣධර්මය Brahmacharyaව පවත්වන්න විතරයි. කායට අනුග්‍රහයක් වශයෙන් මේක දිගට පවත්වන්න විතරයි මේ ආහාරය ගන්න. කියලා අන්න ඒකේ ප්‍රයෝජනයේ පැත්තෙන් ප්‍රත්‍යක්ෂාව තියෙනවා. ඊළඟට විස්තර කරනවා මේක පිළිකුල් පැත්තෙන් බලන්න පුළුවන්. දැන් මේ ආහාරය කයට මේ කටට ගත්තට පස්සේ ඔන්න කෙලත් එක්ක මිශ්‍ර වෙලා බොහොම පිළිකුල් ස්වභාවයටපත් වෙනවා. ඊළඟට ආමාශයට ගිහිල්ලා තවත් විවිධාකාර යුෂය එක්ක මිශ්‍ර වෙලා ඊටාම පිළිකුල් බවටපත් වෙනවා. ඊළඟට ඉතින් බඩවැල් වලින් ගිහිල්ලා ඉතින් අසුචි බවටපත් වෙලා අතිශය පිළිකුල් බවටපත් වෙලා ඔන්න පිට වෙලා යනවා. ඔන්න පිළිකුල් පැත්තෙනුත් බලන්න පුළුවන්. ඊට පස්සේ ධාතු පැත්තෙන් බලන්නත් පුළුවන්. දැන් මේ කටට ආහාර ටිකක් දැම්මට මේ කය දන්නේ නැහැ මේ දැන් මේ දාලා තියෙන්නේ මොන ආහාරද කියලා. මේකේ බද්ද, ව්‍යංජනද ඒවා ගැන මේ කයට වැටහිමක් නැහැ. ඊළඟට ආමාශයට ගියත් ඒවා ඒ ඒ අවයවයන්ට මේ අපි දීපු නම් ගැන කිසිම වැටහීමක් නැහැ. මේ ගත්තේ අයිස්ක්‍රීම් ටිකක් මේ ගත්තේ යෝගට් එකක් කියලා මොකක්වත් දන්නේ මේ කය. අපි තමයි මේ <coughs> ඔක්කොම නම් දීලා මේවට ඔක්කොම වටිනාකම් දීලා අපි තමයි ඔක්කොම මේ මොලේ නරක කරන් තියෙන්නේ. කය දන්නේ මොකක්වත්. කයට ඇවිල්ලා මේ නිකන් ආහාර ගොඩක් විතරයි. ඉතින් මේ විදිහට අපිට ධාතු පැත්තෙන් හොයන්න තේරුම් ගන්නත් පුළුවන්. එතකොට මේ ධාතුන් <coughs> ස්වභාවයක් <coughs> ධාතු ස්වභාවයක් තවත් ධාතු ස්වභාවයක් හා මිශ්‍ර වීමක් මෙතන වෙලා තියෙනවා කියලා මේ විදිහට අර ප්‍රයෝජන සලකලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රත්‍යවේශාවක මේ අංග තුන අන්තර්ගත වෙනවා එකක් තමයි ප්‍රයෝජනේ සලකනවා මොකක් මොන හේතුවටද ගන්න කියලා නිවැරදි ප්‍රයෝජන ටික තේරුම් ගන්නවා ඊළඟ එක තමයි පිළිකුල් ස්වභාවය තේරුම් ගන්න ඊළඟ එක තමයි ධාතු ස්වභාවය තේරුම් ගන්නවා ඉතින් මේකම ඉතින් තමන් අඳින පැළඳුන ඇඳුම් වලටත් යොදන්න පුළුවන් ඇයි මේ ඇඳුම් අඳින්නේ? මේක මේ කය ලස්සන කරගන්නද? අනිත් අයව රවට්ටන්නද? කැපී පෙනෙන්නද? නැත්නම් හුදෙක් මේ කයේ විලිවහ ගන්නද? ඉතින් ඒ ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන්. එතකොට ප්‍රයෝජනේ එහෙම නැත්නම් තව උණුසුම් සිසිලෙන් ආරක්ෂා වෙන්න. නැත්නම් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. අන්න ප්‍රයෝජන ටික සලකලා ඇඳුමක් අඳිනවා. ඊළඟට දැන් මේ කයේ මේ ඇඳුම් අඳින්න අඳින්න මේ කයේ තියෙන දුර්ගන්ධයන්, කයේ තියෙන දාඩිය ආදිය එකතු වෙලා මේ අපේ කලින් පවිත්‍ර වෙලා තිබිච්ච ඇඳුම් ටික ඔන්න අපවිත්‍ර බවට පත් වෙනවා. අපිරිසුදු වෙනවා. ඔන්න පිළිකුල් පැත්තෙන් තේරුම් ගන්නවා. ඊළඟට මේ කය දන්නේ නැහැ. දැන් මේ පොරවලා තියෙන්නේ මොකද්ද කියලා. අඳගෙන ඉන්නේ මොකද්ද කියලා කය දන්නේ නැහැ. අපි තමයි දන්නේ ආ මේ දැන් සාරියක්ය, මේ ගවුමක්ය, මේ සරමක්ය, මේ සිවුරක්ය කියලා දන්නේ මේ අපි දීපු නම් ටිකක් විතරයි. ඒතකොට අනිත් පැත්තෙන් ධාතු පැත්තෙන් බලන්නත් පුළුවන්. අනිත් එක මේ ඇඳුම් පැළඳුම් කියන්නේ අපි ඔය දීපු නම් ටික අයින් කරාට අයින් කරා නම් එතන තියෙන්නේ හතර මහා ධාතුවක් විතරයි. ඉතින් ඒ වගේම භාවිතා කරන සේනාසන සම්බන්ධනොත් ඔය විදිහටම කියනවා. ඊළඟට ගන්න බෙහෙත් හේත් සම්බන්ධනොත් ඔය විදිහටම ඉතින් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට තව මොකක්ද අහන්නේ ප්‍රත්‍යවේක්ෂායි ඔව් ගන්න විතදී පමණද ඔව් නෑ ඒ කියන්නේ අනිත් වලදී කරන්න පුළුවන් හැබැයි දැන් මෙහෙමත් දෙයක් කියන්න වටිනවා. දැන් අපි කෙනෙක් සෑහෙන්න විපස්සනාවෙන් සෑහෙන්න ගිහිල්ලා නම් එහාට ගිහිල්ලා ඔය විශේෂයෙන්ම අනිමිත්ත සමාධි, ශුන්්‍යත සමාධි පැත්ත එහෙම සෑහෙන්න සේවනය කරනවා නම් ඒවැයි දැන් හිත හතුරු හිත හසුරවනවා නම් හුඟක් හැබැයි මේවට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒ යුගයේ වෙනකොට හිතේ නිස්කලංක බව, හිතේ නිදහස, හිත වෙහෙස නොකර පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ ඒ යුගය වෙනකොට අලුතෙන් විතර්ක හිතට දාන්න නරකයි. ඒ වෙනුවට පුළුවන් තරම් හිත නිදහසේ තියන්න. හිතට කිසිම වදයක් දෙන්න එපා අරමුණු හඳුනලා දෙන්න යන්න එපා. ඒ කියන්නේ අපිට පැවරිච්ච රාජකාරියක් කරනවා හැර අනිත් හැම වෙලාවෙම හිත හිස්ව හිත නිදහසේ සැහැල්ලුවෙන්ම තියෙම අත්‍යවශ්‍යයි. එතකොට අපි මේ ඊට මුල් යෝගයේදී තමයි අපේ අර කෙලෙස් බරිතව ජීවත් වෙන කාලෙදී මේ තරම්ම භවනාවකින් ප්‍රගුණ නොවෙච්ච යුගයේදී ඔන්න මේවා හොඳට භාවිතා කිරීම තුලින් අපිට පුළුවන් මේ අනවශ්‍ය විදිහට අපි මේ ආහාරයට තියෙන ගිජු බව, ඇඳුම් වල ඇඳුම් වලට තියෙන අනවශ්‍ය ඇල්ම නැත්නම් ඇඳුම් වලට දක්වන වැරදි ආකල්ප, නැත්නම් අපේ ගෙවල් වල දේවල් ගෙවල් දොරවල් වලට තියෙන ඇලීම්, ඔය වගේ දේවල් ඉතින් අපිට දුරු කරගන්න මේ ප්‍රත්‍යවේක්ෂාවන් භාවිතා කරන්න පුළුවන්. ඔව්. දස කතා ඔව් දස කතා දෙතිස් කතා කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඇත්තම දස කතා මේ ප්‍රයෝජනවත් දේවල්. දෙතිස් කතා තමයි බුදුරජාන් වහන්සේ බැහැර කරන්නේ. දස කතා වශයෙන් වශයෙන් ඉතින් පෙන්නනවා අපිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසංග කතා, විරයාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ওই විදිහට කතාවන් 10ක් බුදුරජාන් වහන්සේ අනුමත කළා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා මහණෙනි ඔබලා යම් අවස්ථාවක කීප දිනක් එකතු වුණා නම් සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට එක්කෝ තුෂ්ණීම් භූතව ඉන්න බොහොම ආර්ය තුෂ්ණීම් භාවයෙන් ඉන්න කතාවක් කරනවා නම් මෙන්න මේ දස කතාවෙන් එකක් පමණක් නෑ කියන්නේ මේ දස කතාවෙන් දස කතාව විතරක් කරන්න. අප්පිච්ච කතා කියන්නේ කොහොමද මේ අල්පේච්ඡව ජීවත් වෙන්නේ? අනවශ්‍ය දෙයට දේවල් ගොඩ ගහගන්නේ නැතුව තාම අවශ්‍ය ටික විතරක් ලං කරගෙන අල්පේච්ඡව ජීවත් වෙන්නේ කොහොමද? සන්තුට්ටි කතා කියන්නේ තේ තියෙන දෙයින් සතුටින් ඉන්නේ කොහොමද? නැති දේවල් ගැන හඬා වැළපෙනව වෙනුවට දැනට Tamanට යමක් තියෙනවා නම් අන්න එතනින් සතුටක් තියෙනවා. ඒ තුලින් හිතේ ප්‍රමෝදයක් තියෙනවා. ඒ ගැන ප්‍රමාණවත් බවක් තියෙනවා. ආයි අරකට ඕනේ මේකත් ඕනේ කියක අපේ හඬා වැළපීමක් නැහැ. ඒ වෙනුවට තියෙන මේ දැනට තියෙන දෙයින් බොහොම තෘප්තිමත් භාවයක්. ඔන්න සන්තුට්ටි කතාව. අසංසග්ග කතා. කියන්නේ දැන් අපි හුඟක් දෙනෙක් කැමති ඉතින් යාළු මිත්‍රයෝ ලං කරගෙන සමූහයක් වශයෙන් මොනවාද විවිධාකාරිතින් සාජ්‍යයන් පවත්වමින් බොහොම සමාජශීලීව ඉන්න පිරිසක් එක්ක ඉන්න කැමැත්ත තියෙනවා. නමුත් දහමේ යන්නේ ඊට ටිකක් විරුද්ධව තනියෙන් ඉන්න කැමැති. අනිත් අයත් එක්ක ඇලිලා ගැලිලා වාසය කරන වෙනුවට අන්න අසංසග්ග කියන්නේ එහෙම ඇලිලා ගැලිලා නැතුව විවේකීව තනිව මේ ඉන්න ඔන්න ඒ පැත්ත ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ධර්මතාවයන් ගැන මේ බඳු ආකල්පයන් ගැන ඔන්න කතා කරනවා නම් මෙන්න මේවා ගැන කතා කරනවා. ඉතින් Tamanට ඒවා තියෙන ඒවා තියෙන ආනිසංස ගැන ඔන්න කතා කරනවා. ඊළඟට පිරිසක් එක්ක අනවශ්‍ය විදිහට ඇලිලා ගැල්ලා ඉඳීමේ ආදීනව ගැන කතා කරනවා. එතකොට විරි ආරම්භ කතා. දැන් එතකොට මේ මොනම හරි මේ ධර්ම විනේ යෙදෙන්න තියෙන්න ඕනේ වීරය සම්බන්ධයෙන් ඊළාට බාධාවන් එද්දී ඒවා දුරු කර ගැනීම සම්බන්ධයෙන් ඔන්න මේ වීරය යොදන්න ඕනේ කියලා ඔන්න විරය ආරම්භ කතාව. ඉතින් මේ විදිහට දස කතාවක් බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙනවා. දෙතිස් කතා වශයෙන් නම් පෙන්වන්නේ ඉතින් රජ රජවරු ගැන, සිටුවරු ගැන, ඇමතිවරු ගැන, ඉතින් දේශපාලන කතා, ඉතින් ඔය নানা ප්‍රකාර හොරු ගැන විවිධාකාර අනෙකුත් ව්‍යසනයන් ගැන. ඉතින් අපිට අපේ හිත යොදවන්න තියෙනවානේ අප්‍රමාණ දේවල් ඉතින් ඒ හුඟා කහු වෙන්නේ දෙතිස් කතා වලට තමයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මාද දහවල් දාණය ගන්න අතර එළියේ වීදුරු ජනේලයේ අසල මා කන ආහාරයේ දෙස ඊතා නොවිවසිල්ලෙන් බලා සිටින පැටියෙක් බඩේ බැඳගත් වැඳිරියෙක් දුටුවෙමි. ඒ සමගම මට වැටුනේ මමත් සසරේ එවැනි ආත්මවලට වැටීමට ඉඩකඩ හොඳටම තියෙන බවයි. ඒත් තවමත් අපිට මේ සසරේ තියෙන භයංකර බව හොඳ හැටි වැටහි නැති බව මගේ හැඟීමයි. මේ සසරේ බය හිරියොතපත් ඇති කර ගැනීමට ප්‍රායෝගිකව සිතන අයුරු කරුණාවෙන් පහදා දෙන්න. ඔව් බුදුරජාණන් වහන්සේ ඉතින් සංවේග වත්තු වශයෙන් අටක් පෙන්ලා දීලා තිනවා. ඔය වගේ ඉතින් මේ ඉපදීමේදී විඳින අප්‍රමාණ දුක ගැන ඊළඟට මේ ජරාවටපත් වීම නිසා විඳින්න වෙන අප්‍රමාණ දුක් සම්බන්ධයෙන් ලෙඩ රෝග වැළඳීම නිසා විඳින්න වෙන දුක සම්බන්ධයෙන් මරණයේදී විඳින්න වෙන අප්‍රමාණ දුක සම්බන්ධයෙන් මේ වගේ තිරිසන් ආත්ම භාවවලදී විඳින්න වෙන දුක සම්බන්ධයෙන් නිරයටපත් වුණා නම් විඳින්න දුක සම්බන්ධයෙන් ඊළඟට මේ යන්තම් මේ කය පවත්ව ගන්න ආහාර සෙවීම සම්බන්ධයෙන් කොයි තරම්නම් දුක් විඳින්න ඕනද කියලා ඉතින් මේ වගේ දේවල් සංවේග වත්තු වශයෙන් නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද අපිට හුඟක් වෙන්නේ අපි මූලිකත්වය දෙන දිය යුතු දේවල් මගහැරිලා අපි විවිධාකාර අපිට දැනෙන අර සාමාන්‍ය මතු පිටින් පේන දේවල් ඔස්සේ දුවගෙන යනවා. ඉතින් අපි දන්නේම නැතුව ඒවැ හිර වෙනවා අන්තිමට. එතකොට ගොඩ එන්න බැරි වෙන්න ඔන්න ඒවැ හිර වෙනවා. ඉතින් අපි ටික ටික හරි මේවා මෙනෙහි කරනවා නම් තමයි ටික ටික හරි මේවා තේරුම් ගන්නවා නම් අන්න එතකොට තේරෙනවා මේ මනුසාත්ම භාවයක් මේ ලැබිලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ රැල්ලට අහු වෙලාම යන්න නෙමෙයි මේකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ බුද්ධෝත්පාද කාලයක ධර්ම ධර්මය විනය තියෙන යුගයක මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලබන්න පුළුවන් යුගයක ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් යුගයක මනුසාත්ම භාවයක් ලැබෙනවා කියන එක අතිශය දුර්ලභයි ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔය දුර්ලභ කාරණා වශයෙන්ුත් ඉතින් හයක් පෙන්ලා තිනවා. ඉතින් මේ විදිහට අපි දහමේ තියෙන වටිනකම, මේ මනුසාතම භාවයේ තියෙන වටිනකම ඊළඟට මේක ගිලිහුනොත් මේ අවස්ථාව ගිලිහුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක අපි නිතර මෙනෙහි කරනවා නම් අන්න මේ ධහමේ යෙදෙන්න හිතට ලොකු ගැම්මක් එනවා. ඒක තමයි සංවේගයක් ඇති කරගන්නවා කියන්නේ. ඉතින් ඒ සංවේගය අවශ්‍යයි මේ වගේ යෙදිලා මේ කටයුත්තේ කරන්න. නැත්නම් අපිට අර බාහිරින් එන විවිධාකාර රැලි වලට අපිව ග්‍රහණයට හසු වෙනවා. ඒ රැලි ඔස්සේ ඉතින් අපිත් හසු වෙලා ගහගෙන යනවා. ඉතින් කොහොම හරි ඉතින් අපි උත්සාහවත් වේයුතේ අපේ නුවණ පාදගෙන මේ ධහමේ යෙදෙන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. එතකොට ඉතින් ධහමින් පිළිසරණක් ගන්න පුළුවන්. ඔව්. එතකොට අපිට අදට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඉතින් කාට හරි මොන හරි දැනට කරගෙන යන භාවනාවේ යම් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ වෙන මොනවා හරි කටයුත්තක් දෙයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදට අපි සාකච්ඡාව સમાප්ත කරන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ දැන් අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් කිව්වේ දැන් අපි ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන ගිහිල්ලා ඊට පස්සේ හුස්ම නොදැනී වගේ මොනවාක්වත් දැනෙන්නේ නැති තැනකට වගේ යනවනේ. අහහ. ඒ කියන්නේ අර දැන් මොනවාක්වත් ගන්න මොනවාද සිතුවිලිත් නැහැ. මොන උස්ම ආශ්වාස ප්‍රශ්වාසයත් නැහැ වගේ තේරෙනවා. ඒක එක්ක ඒක හුඟා බලනකොට මේක හරි හීනියට වගේ යනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන්නේ මේ දැන් අපි ආයසරයක් අර හයියෙන් හුස්ම කරගෙන මේක හොයාගන්න ඕනේද කොහෙද තියෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම වැරදි. ස්වාමීන් වහන්සේ ඒ උන ඒක දැන් මම බන අහනකොට මේ මේ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම එකක් මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නෑ මේ දැන් බුදුහදයන් <clears throat> බුදුරජාණන් වහන්සේ නැතිනම් කියනවනේ ලස්සන්ට සබ්බකාය පරිසංවේදී අස්සසි සාමිති සික්කති ඊළඟට කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්සසි සාමිති සික්කති. කියන්නේ පස්සම්බනේ වෙනවා කියන්නේ මේක තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න අස්සසි සාමිති සික්කති. සික්කති කියන්නේ ඒ සඳහා හික්මෙනවා. ඒ කියන්නේ හික්මීමක් වශයෙන් අපිට මේක කරන්න වෙනවා. මොකද ක්‍රමානුකූලව ආස්වාසය තැම්පත් වීම මේ භාවනාවේ දියුණුවක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. නැතුව මේ අරමුණ අරමුණ ඕලාරික වශයෙන් රළු වශයෙන් වැටහීම නෙමෙයි මේ වෙන්න ඕනේ. ඒක රළු වශයෙන් වැටහෙනව මුලදී. නමුත් ක්‍රමානුකූලව දියුණු වෙනකොට දියුණු වෙගෙන යනකොට අරමුණත් සියුම් වෙනවා. ඒ සියුම් අරමුණ අපේ සතියට හසු කරගන්න නම් සියුම් සතියක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ සියුම් සතිය මේ අපිට නැහැයි කියලා අපි අරමුණ ගොරෝසු කළා වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් මේක ටික අර කාලයක් කරගෙන යනකොට දැන් ඒ ඒ තැනට ඉක්මනට එනවනේ. අනිවාර්යයෙන්ම. දැන් එහෙම ඉක්මනට දැන් මම මම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත් මේ මෙහෙම ඉක්මනට ආවා. එතකොට මට කිව්වේ මේ මේ මෑනියෝ හිතන්න එපා මේ ඒක හොඳයි කියලා. ඒක කියන්නේ ඔයාට හිස්ම මගේ ඇරිලා කියලා. නෑ ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඒකේ මට තේරිච්ච හැටි වැරදිද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක ඔව් නෑ ඒ කියන්නේ අපිටම භාවනාවක් කරන්න පටන් ගත්ත කෙනෙක් එයාට දැන් ආසාසය ඔන්න ටිකක් කල් ඉතින් මුලදී පොඩි අමාරුකම් තිබිලා පස්සේ ඉතින් එයාට හරි ගියා නම් ඔන්න ආසාසයක් වශයෙන් හොඳට වැටහෙනවා ප්‍රාසාසයක් වශයෙන් හොඳට වැටහෙනවා මේ ක්‍රමානුකූලව මේ අරමුණ සියුම් වෙනවා සියුම් වෙලා ඊළඟට මේ සියුම් වෙන්න ගත වෙන කාල පරාසයත් අඩු වෙනවා ඔව් දැන් පටන් ගන්නකොට පටන් ගන්න යෝගා යෝගියෙක් ගේ මේ සියුම් භාවයටපත් වෙන්න අපි තුන් පැයක් ගත වුණා. ඊළඟට එයාම මාසයක් තිස්සේ අපි තුන් අඛණ්ඩව භාවනාව කරනවා කියලා. එහෙමනම් දැන් සියුම් වෙන්න අපි තුන් මාසයකට පස්සේ සියුම් වෙන්න ගත වෙන කාලය ඔන්න පැය කාලයි. පැය කාලෙන් සියුම් වෙලා. ඊළඟට ඕක තවත් දුරත් හොඳට සක්මනක යෙදිලා එනවා. හොඳට එතකොට සියුම් වෙලා හොඳටම නැත්නම් තැම්පත් වෙලා. ඉඳ ගන්නකොටම නෑ. නෑ. ඔව්. එතකොට ඉතින් අර තියෙන්නේ අපේ අවධානය පොඩ්ඩක් හැබැයි එතකොට මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ රඳවගෙන පොඩ්ඩක් ඉඳලා තමයි නිරීක්ෂණයක් පටන් ගන්න තියෙන්නේ. මොකද ඉතින් අර ඒක රාශී කර ගැනීමක් නැවත පොඩ්ඩක් අර දැන් පොඩ්ඩේ ඉරියව්වේ වෙනසක් සිද්ධ වුණානේ සක්මණෙන් ඇවිල්ලා ඉඳගත්තා. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්වට ඕනනම් හිත දාලා ආයි නාසිකාග්‍රේට පොඩ්ඩක් හිත ඒක රාශී කරගෙන දැන් හැබැයි ඒ තරම් ආනාපාන සතියක් වැටෙන්නේ නැහැ. පොඩ්ඩක් තමන් ඉන්නවා නිකන් නිසල්මනේ පොඩ්ඩක් ඉඳලා ඊනවට නිරීක්ෂණයක් පටන් ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපිටම කෙනෙක් ඕවා ඔක්කොම පහු කරගෙන يعني මේවා නිරීක්ෂණය කරලා කරලා කරලා කරලා අවුරුදු ගාණක් තිස්සේ හොඳට භවනා කළා. අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා දැකලා එයා යනවා අරමුණක් නැති තැනකට. දැන් අනිත්‍ය ස්වභාවයක් අහර මේ කියලා කියන්නේ. එතකොට ආනාපානය සම්පූර්ණයෙන් මග හරින්න ඕනේ. ආනාපානයක් අවශ්‍ය නැහැ. මේ හැම දේවල්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උපකරණ කට්ටලයක්. ස්වාමීන් දැන් එහෙම හිටියට දැන් මගේ මේ අත්දැකීම දැන් මට එහෙම හිටියට ටික වෙලාවක් යනකොට ස්වාමීන් වහන්සේ ආයෙ ඉතින් දැන් ඔන්න හිතවිලි ඇවිල්ලා දිගන් අර ඔක්කොම ටිකක් කල් යන්න යන්න ඊට පස්සේ ඇත්තෙම දැන් අර මම අරම අර අර ස්වාමීන් වහන්සේ අරම කිව්වයින් පස්සේ මං හුස්ම හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ මට හරි මෙහෙසයි ඇඟට මට ආයෙ දැන් අර හුස්ම ගන්නවා හෙලනවා ඒක ඔක්කොම නිකන් ඒක මම තේරුම් අරන් තියෙන හැටි වැරදි වෙන්නත් පුළුවන්. නෑ ඒ කියන්නේ මම දන්නේ එහෙම එකක් නෑ නේද? නෑ. ඒ කියන්නේ කිසිම අවස්ථාවක බලෙන් හුස්ම ගන්නවා නම් කියන්නේ ක්‍රමේ වැරදි. කිසිම අවස්ථාවක අපි ඔව් කිසිම අවස්ථාවක මේ ස්වාභාවික ක්‍රියාවලිය වෙනුවට අපි මැදිහත් වෙලා මේක වෙනස් කරනවා නම් ඒ කියන්නේ මේ විපස්සනාවට එකඟ නෑ. ඒක සමේතයේද? එහෙමත් නෑ සමතේත් නෑ. සමතේත් මේක ස්වාභාවික දෙයනේ බලන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක කියලා නැහැ මේ මේක බලෙන් බලන්න කියලා. ඉතින් ඒක පවා ඊට පස්සේ තව තව සියුම් මට්ටමකටයි යන්නේ. ඇත්තටම භාවනාව අපිව අරගෙන යන්නේ සංසිඳීමකට. සියුම් බවකට. සරල බවකට අරගෙන යන්නේ. අපිට සමාජලාට මුලදී නිකන් හරි සංකීර්ණයි මේක මොකද්ද මේ වෙන්නේ කින්දමන්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ටික ටික භාවනාව වැඩෙනවා නම් තමන්ගේ මනස සරල වෙනවා. තමන්ගේ يعني ජීවිකාව වුණත් නිකන් සරල වෙනවා. තමන් තිබුණා නම් නිකන් තේරුමක් නැති දේවල් ලං කරගෙන හරිම ඒවත් නිකන් හැලිලා තමන්ගේ ජීවිතයත් සරල වෙනවා. මොකද සරල බවකට තමයි එකගෙන යන්නේ බුදුරජාන් වහන්සේ. ඔව්. හොඳයි. ඔව්. ඔව්. පොඩ්ඩක් ඉන්න මේ මෑණියෝ පොඩ්ඩක් ඔව්. හරි. මේ සුජිත් ඕෆ් කළා නෑ නේ. පොඩ්ඩක් මෙහෙම කරන්න බලන්න. ඔව් හරි. ඔව්. වැහැලද? කියන්න. සක්මන් භාවනාව කරා. කරලා එහෙම කරලා ආනාපාන සතිය කරනකොට මේ හිත ගොඩක් මේ එක තැනකට ආවා. ඇවිල්ලා ඒ මට ඒක කලිනුත් වෙලා තියෙනවා. මෙහෙම ලොකු එලියක් වගේ පෙනුණා. හොඳයි. මම ඒ දවස්වල එහෙම කරනකොට මම එහෙම නවත්තනවා. නවත්තනවා. ආහා. දන්නේ මොකද කරන්නේ. නෑ එහෙම නවත්තන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ ඒක භවනාවේ ලක්ෂණය නැත්තම් ප්‍රතිඵලයක් කියලා තේරුම් අරගෙන දිගට යන්න. දැන්ම එළිය බලන්න යන්න එපා. දැන් ක්‍රමයේ ඇවිල්ලා තියෙනවා. ඒකයි ඔතෙන්ට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකක්වත් දැන්ම ඒවා බලන්න ඉක්මන් වුණොත් ඒක නැති වෙලා යනවා. එහෙනම් දැනට මේ ආනාපාන සතියත් එක්කම යන්න. දැන් මෙයා ගණන් ගන්න යන්න එපා. තව හොඳට දැන් ආනාපාන සතියත් හොඳට සියුම් වෙලා තියෙන වෙලාවේද මේක ආවේ කියලා තේරෙනවද? සියුම් වෙලා තියෙනවා. ඇවිල්ලා හොඳට ආනාපාන සංසිඳිච්ච වෙලාවේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තව තව සංසිඳෙන්න දෙන්න. හොඳට තව තව සංසිඳන දෙන්න. මේකතර තව තව හොඳට නිකන් තමන්ගේ පවතින්න පුළුවන් තමන්ට පහසු මට්ටම පහසු තැනකට වගේ එන්න ඉඩ තියෙනවා. ඊළඟට තව ප්‍රබාස්වර වෙන්න ඉඩ තියෙනවා. හොඳට හැදිලා එවි. එතකන් එතකන් මේ එයාව වැඩි ගණන් ගන්න නැතුව මේ මූල කර්මස්ථානයේ ඔස්සේම යන්න. ඒ එළිය දිහා බලන්න එපා. ඒ ඒ ගැන කියන්නේ මේ කියන්නේ තාම ඉක්මන් වැඩි බලන්න. ඔව්. පස්සේ බලන්න පුළුවන්. ඒ බලන්න වෙනකොට හුස්ම රැල්ල නිකන් ඒකත් එක්ක සමපාත වීමක් වගේ වෙනවා. දැන් අපි හිතමු හුස්ම රැල්ල මේ විදිහට යනවා. අරයා මේ පැත්තේ නම් තියෙන්නේ තාම බෑ. කියන්නේ මෙයා ගානට මෙහෙට ඇවිල්ලා ඇවිල්ලා සමපාත වීමක් වෙන්න ඕනේ. එතකොට නිකන් ස්වභාවයෙන්ම ඒක බැලෙනවා. නැතුව අපි ඔරුව හරවලා නිකන් බලනවා කියන්නේ වැරදි. නෑ නෑ. කමන්නේ. ඒ කියන්නේ ඒ මේ මොකක්ද ඒකට කියන්නේ? ගැටි බලන්න යන්නත් එපා. එජ් එක බලන්න යන්නත් එපා. ඒවා මොකක්ක බලන්න යන්න එපා. ඔව්. නිකන් මැද මැද නිකන් තමන්ගේ අවධානය මේ ආනාපාන සතියෙම තියාගෙන යන්න. එතකොට වැඩේ වෙනව ගන්න. හොඳයි. හොඳයි. එනවා සන්න. ඔව් මහත්මයා මොකද්ද? තුනි වෙලා ගියාට පස්සේ ඒ කියන්නේ තාම ඒ කියන්නේ අරමුණක් වශයෙන් අපි දැන් මහත්ය අහන්නේ හිතට එන අරමුණක් ගැන වෙන්නේ නැති නේද? ඔව්. දැම්ම එපා. තව පොඩ්ඩක් යමු ඔහම. ඒ මේකෙන් තව පොඩ්ඩක් හැබැයි මුලදී නිකන් එකාත්තකින් නිකන් සමතයක් වගේ තමයි. ඒතර මේකෙන් අපි ටිකක් ඒක දියුණු කරගත්තට පස්සේ ශක්තිය එනවා. ඒ හැකියාව එනවා. දැන් අපි ඉක්මනට දැන් හිතන්න මෙහෙම. අපි ගාව ආයුධයක් තියෙනවා. දැන් මේ ආයුධේ මොට්ටයි. ඉතින් අපි දැන් ඔක මොහත් කරලා එපයි මේ වැඩේ ගන්න. ඉතින් අපි මේ මොහත් කරන අතරමඟදීම අපි හදිස් වෙලා වැඩේ කරන්න ගියොත් තාම මේ අවශ්‍ය මොහත හැදිලා නැහැ. අන්න ඒ වගේ තමයි ටිකක් හොඳට මොහත හදාගෙන ඊළඟට වැඩේට බැස්සනම් ඔන්න වැඩේ කරගන්න පහසුයි. එහෙනම් පොඩ්ඩක් තව ගිහිල්ලා නිකන් මිම්මක් වශයෙන් තියාගන්න ආස්වාසේ ප්‍රාස්වාසේ වෙනස තේරෙන්නේ නැති තරමටම සියුම් වෙන්න ඕනේ. ඒ වුණාට පස්සෙත් ඒ මට්ටමත් පවත්ව ගන්න. පැය විතර පවත්ව ගන්න එක විදිහටම හිත විසිරෙන්න නොදී. මොකද එතන කියන්නේ මේ සමාධි ලක්ෂණයක් වශයෙන් සතියක් වශයෙන් මේක වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අරමුණ ඊටාම සියුම් වෙලා තියෙනවා. ඊළඟට ඒ සියුම් භවයේ සතිය පවත්වන්න වෙන අරමුණු වලට යන්න නොදී අපි හුරු වෙනවා. එහෙම එකඟ වෙච්ච හිත තමයි ඊළඟට ඔන්න අපි ආයුධයක් වශයෙන් මේ කය නිරීක්ෂණය කරන්න, වේදනාවන් නිරීක්ෂණය කරන්න භාවිතා කරන්නේ. ඒකයි සිද්ධිය. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. ප්‍රකට වෙනවා බැලුවට පස්සේ දැන් ළඟදී ඉඳන් මගේ මේ ටික වෙලක් එතන බල්ලි වෙලා ආයි මම හිස්තැනට යනවා එතන නැති වෙනකොට ආයමසරය ප්‍රකට වෙනකොට ආයි ධාතු දිහා බලනවා. එහෙම ඉන්නකොට ටික දවසේ ළඟදී ඉඳන් මට ලොකු වේදනාවක් අත් දෙකේ ඇති වුණා. ඒක කියන්න බැරි තරම් තද වේකෙන් මම බැලලා ඇතිද කියන්නේ ධාතු බල නැද්ද කියලා තේරෙන්නේ ඒක කියන්න බැරි කියන්නේ උතුරන ඒ වේදනාව එනකොට මම භාවනාවේ මිදෙනවා එතකොට. අහහ. දැනට ඒ කියන්නේ මේ මම හිතන්නේ මම මීට කලිනුත් මෑණියෙක් කතා කරලා තියෙනවා. මේ අවුරුදු කීයක් විතර කරලා තියෙනවද දැන් කියන්නේ මේ මේ ටික නිරීක්ෂණය කරන්නේ අවුරුදු 6ක් විතර කරලා තියෙනවා නිරීක්ෂණය කරන්නේ අවුරුදු 1මාරක් විතර කරලා තියෙනවා දැනට ඒ කියන්නේ දැන් ඔය ධාතු ලක්ෂණ බලන බලන බලද්දී හිත නිකන් සැහැල්ලුවෙන් මේවා බලනවද නැත්නම් අර කලිනුත් අපි කතා කළා වගේ නිකන් අරමුණු තුලට නිකන් උවමනාවෙන් වීරයෙන් යොදලා අරමුණු තුලට හිත ඇතුල් කරලා බැලීමක්ද කරන්නේ නෑ ස්වාමීන් සැහැල්ලුවෙන් බලන්න සැහැල්ලුවෙන් බලන්න එහෙම එහෙම බලද්දී අරමුණ නිකන් ගෙවි යාමක් තේරෙනවද? ඔව් අරමුණ ගෙවි යනවා. ඊට පස්සේ ආයේ නිදහස් තැනට යනවා මම. ආයේ ඉස්සරහ අරමුණක් අහම එතන බලනවා. නෑ පුළුවන්ද දැන් නිදහසේ නිදහස් තැන පවත්වන්න බැරිද? ඔව් පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් මට නිදහස් තැනේ ගොඩක් කරලා නිකම්ම ඉන්නවා. පුළුවන්ද? කොච්චරලා ඉන්න පුළුවන්ද? පැය භාගයක් විතර ඉන්න පුළුවන්. පැය භාගයක් විතර ඉන්න පුළුවන්. එහෙමනම් සක්මනේදී මොකද වෙන්නේ? සක්මන් මම වැඩිම ප්‍රිය කරන්නේ ඒකට විනාඩි 20ක් 30ක් වගේ තමයි මම සක්මන් කරන්නේ. සක්මනේදී කරන විදිහ පොඩ්ඩක් කියන්න. සක්මනේදී මම වම දකුණ කියලා ඊට පස්සේ දිගටම මෙනෙහි කරගෙන ඊට පස්සේ මම හිතන්නේ නැතුව නිකම්ම යන විදියට යවෙනවා. ඔව්. නිකම්ම කියන්නේ එතනට එතකොට අරමුණක් වශයෙන් අහුවෙන්නේ මොකද්ද? අරමුණ කියන පාදේ තියෙන තැන ස්පර්ශ වෙන තැන තමයි ඊතරේ මම අරමුණ කරන්නේ. එතන අරමුණු කරනවා. බලන්න එතන අරමුණු නොකර නිකන් හිතට කියන්නේ පොඩ්ඩක් දැන් නිකන් යන්න ඉඩ හැරලා වගේ කරන්න. يعني දැන් ඔතනත් ඒ කියන්නේ අපි තා يعني අනවශ්‍ය විදිහට අරමුණට දැන් හිත තල්ලු කරන්න අවශ්‍ය නැහැ. දැන් يعني ටිකක් වැඩිලා නම් අර වගේ මේ හිත පවතින හැකියාව තියෙනවා නම් මේ ඉඳගෙන කරන භාවනාවේදී අරමුණකින් තොරව සක්මනේදිත් ඊට අනුග්‍රහයක් කරන්න ඕනේ. එතකොට ඒකේ පොඩ්ඩක් අරමුණ තුලටම දාන්නේ නැතුව පුළුවන් නම් ටිකක් ඊටත් ඔයිටත් වඩා නිකන් සැහැල්ලුවෙන් එහෙම නැත්නම් නිකම්ම නිකන් හිත දිහා බලාගෙන ඇවිදින්න වගේ දෙයක් කරන්න. ඔව්. එහෙම කරලා මේ හිතේ හිතේ හිතේ නිකන් අරමුණු ස්වභාවය කොහොමද ඇවිදිනකොට? සක්මනේදී. මොනක්වත් නෑ. එච්චර නැද්ද? හරි. එහෙනම් හිත දිහාම බලන් යන්න දැන්. ආයි දැන් මේ කයෙන් ප්‍රශ්නයක් නෑ. හිත දිහාම බලන්න. හිතට හැබැයි නිදහසේ ඉන්න දෙන්න. ඒ කියන්නේ මේ මුකුත් බලෙන් අරමුණු එන එක වළක්වන්න එපා. හිතට අරමුණු එන්න දෙන්න. මේ කියන්නේ හිත නිකන් අපේ දැන් දැන් අපිට පුළුවන් වීරයෙන් අරමුණේක වළක්වන්න පුළුවන්. එහෙම කරන්න එපා දැන්. එහෙම නැතුව අරමුණු එන්න දෙන්න දැන් ඒ ඒන අරමුණු චිත්තානුපසනා මොහුනුවරෙන් විපස්සනා කරන්න. දැන් මෙන්න එනවා පිටුමු දේශයක් එනවා. ඉතින් දේශයක් බව දැනගන්නවා අතහැරලා දානවා. ඊළඟට රාගයක් එනවා. රාගයක් බව දැනගන්නවා අතහැරලා දානවා. ඒ කියන්නේ කරනවාද? හරි. ඒ කියන්නේ හොඳයි. දැන් ඒවට අහු වෙන ගතිය නැද්ද දැන්? ඒ ඒ පැත්තෙන්ම යන්න දැන්. දැන් කායानुපසනාව වෙනුවට කෙලින්ම චිත්තානුපසනාවට දාන්න. ඊළඟට අතෙන්දිත් අතෙන්දිත් කෙලින්ම එහෙමනම් කය කය හරහා ගිහිල්ලාද මේ අර සංසිඳීමට එන්නේ. දැන් බලන්න හිත හරහාම දාන්න එනවා. ඔව්. කෙලින්ම වාඩි වුණා. පොඩ්ඩක් සැහැල්ලුවෙන් මේ නිකන් හිත දිහා බලන් ඉන්නවා. අපිට එතම සිතුවිල්ලක් එනවා. ඒකේ නිකන් යන දිහා බැලුවා. තව සිතුවිල්ලක් එනවා යන දිහා බැලුවා. ඊට පස්සේ සිතුවිලි නැහැ. ඒ නැති ස්වභාවයේ ඉන්න පොඩ්ඩක්. ඊට මේකෙන් يعني කොයි පැත්තෙන් ගියත් අතෙන්ට එන්නේ. එතන හිත පවත්වන්න. පවත්වල ඉවරලා තේරෙනවා නම් මේක පවත්වන්න පුළුවන් කියලා පැය භාගෙනම් එච්චර ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ හරහා ගිහිල්ලත් ඔය පැය භාගේ පවත්වන්නකෝ. පවත්වලා අපි ඊළඟට පොඩ්ඩක් ආයි කතා කරමු. තත්ත්වය මොකද්ද කියලා. හොඳයි. තේරුම් ගන්න. තව ප්‍රශ්නයක් අහන්න ඕන සම්මා. මම මෙච්ච දවස් ඒක තමයි පුරුදු කරේ අර චිත්තානුපස්සනාව. අර සිතුවිලි දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඒ සිතුවිලි අඳුනගත්තා. අඳුනගෙන ඒක නැති කරගත්තා. ඒතකොට හාමුදුරනේ දැන් මම යන්න ඕනද ආනාපානයට? නෑ මට <laughs> මෑනියන්ට කියන්න තේරුම් හිතුනේ මේ කියන්නේ පොඩ්ඩක් තව සංසිඳීම එන්න ඕනේ. කියන්නේ අපිට කියන්නේ එක කෙනෙක්ගේ සමාධි ශක්තිය දියුණුයි. එයාගේ ප්‍රඥාව පැත්තෙන් හරි නැත්නම් මේ ඒ පැත්තකින් තව වැඩෙන්න ඕනේ. එතකොට සමාධිය පොඩ්ඩ අඩු කරලා අරක දිනු කරන්න ඕනේ. දැන් මෙතෙන්දී අපේ හුඟක් අර තර්ක ඥානය අපි තුමු කෙනෙක්ගේ වැඩි. එයාට එතකොට ඒක පොඩ්ඩක් නවත්තලා මේක දිනු කරන්න. ඒත් ඒ හින්දායි පොඩ්ඩක් ඔය මේ මේවා කළා දුන්නේ. හොඳක් දැන් අහුවෙලා තියෙන පැත්ත හොඳයි. සමාධි පැත්ත තියෙනවා දැන්. ටික ටික ඕක තවනේ වර්ධනය කරන්න. සමාධි පැත්ත වර්ධනය කරන්න. හිතේ එතකොට එන්නේ සංසිඳීමක්. නිකන් එතකොට නිකන් තේරේ Tamanටම තේරේ නිකන් Taman ඉස්සර වගේ නිකන් කලබලකාරී ගතියක් නෑ. නිකන් පොඩි සහනයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා, සංසිඳීමක් තියෙනවා. අන්න එහෙම එහෙම යද්දිත් ඒ මට්ටමට ආවට පස්සේ ආය යතෙන්ට දාන්න පුළුවන්. චිත්තානුපස්සනාවටම දාන්න පුළුවන්. එතකොට ඔන්න සිතුවිලි එනවා යනවා එනවා යනවා. අර කලින් තරම් වේගෙන් එන්නේ නැහැ. කියන්නේ වේගෙන් කියන්නේ දැන් අපි තුමු ඉස්සෙල්ලාව තප්පරයට එක ගානේ ආවා. එහෙම හිතන්න. දැන් එන්නේ තප්පර 10කට එක ගානේ. අන්න ඒ වගේ. ඒක මොකද සමාධි ශක්තියක් මත මේක වර්ධනය වෙලා තියෙනවා. ඒක. මේක පොඩ්ඩක් සමාධි පැත්ත ටිකක් දියුණු කරන්න ඊට පස්සේ මෙතනින් දාන්න පුළුවන්. හොඳයි. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. සමන් වහන්ස මං අහ ප්‍රශ්න අහන්න නෙමෙයි හිටියේ මොකද මට ලැජ්ජයි ප්‍රශ්න අහන්න මොකද අපේ ලොකු හාමුදුරුවෝ ඊයේ බණ කිව්වා බැනලා මේ කමටහන් සුද්ධ කරන්නේ නැත්නම් පළක් නැහැ කියලා භාවනාවෙන්. අහහ. ඒකයි මම අහන්නේ. මම දැන් අවුරුදු කීයක් විතර භාවනා කරලා තියෙනවා. කීයක් විතරද? අවුරුදු 5ක් විතර හැබැයි හැමදාම නෙමේ නිකන් සතියකට වීක් ඩේස් වල මිනිත්තු 15ක් 20ක් විතර වීකෙන්ඩ් එකට තමයි මට භාවනා කරන්න තියෙන්නේ පැයක් විතර. ඉතින් මම ආනාපාන සති භාවනාව තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි මට ආනාපාන සති භාවනා කරනකොට පටන් ගන්නකොට මගේ මූණ එච්චරට තද වෙනවා. මට ඒක කරන්න බෑ වගේ. නිකන් මුළු ඇඟම නිකන් ගලක් වගේ පපුවක් දඩිබිලි යනවා. ඉතින් මම පිම්බීම හැකිලිම කරලා නිකන් හොරෙන් වගේ ආනාපාන සතියට එන්නේ. ඉසල පිම්බීම හැකිලිම කරලා. එතකොට මට ටිකක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි මට වැඩියම දැනෙන්නේ නහය ළඟ නෙමෙයි. නහය ළඟ දැනෙනවා. ඕන්න මට බලා ගන්න පුළුවන්. වැඩියම දැනෙන්නේ මගේ පපුවේ තමයි. ආ නිකන් පෙනහලු ලොකු වෙනවා පොඩි වෙනක තමයි වැඩියෙන්ම මට ප්‍රකට වෙන්නේ. ඉතින් මම කල්පනා මට ඉතින් අර හිස්තනක් කිසි දැක්කෙම කිසි දැක ඇවිල්ලා නැහැ. මම කල්පනා කරන්නේ ඒක හරිද කියලා. සමහරවිට මම කෙලින්ම දැන් මේ පිම්බීම හැකිලිම හව වෙලා තියෙනවා නම් අනිත් එක ආනාපාන සතියට හරහා ගිහිල්ලත් එන්නේ පපුවකට පපුව කිට්ටුවට නම් පිම්බීම හැකිලිමෙන් මෙ යන්න ආනාපාන සතිය අවශ්‍ය නැහැ. කෙලිම මෙතනින්ම යන්න. මේක ඒ කියන්නේ පිම්බීම හැකිලිම භාවනා ක්‍රමයක් කෙලිම විදර්ශනාවට අරගෙන යනවා. කිසි ගැටලුවක් නැහැ ඔය මුල මුල ගෙනියන පාරවල් දෙකේ විතර වෙනස තියෙන්නේ. අන්තිමට එන තැන එකතු වෙන තැන සමානයි. ඒ හින්දා පිම්බිම හැකිලීමෙන්ම යන්න ඒකේ බලන්න කොන්දට කොහොමද මේ හුස්ම ගන්නකොට මේ උදර ප්‍රදේශයේ කොහොමද හිමීට ඉස්සරහට යන්නේ. එතනට ආපහු එන්නේ. මේ මේ මුළු චක්‍රයේම හිත පවත්වන්න දැන්. උත්සාහවත් වෙන්න දැන් අපි ආනාපාන සතියේදී කියනවානේ මුලැමැදාග බලන්න කියලා. ඒ වගේම මේකෙත් කරන්න. මේකෙත් හොඳට ඔන්න පිම්බෙන්න පටන් ගන්නවා. ඒක ඔන්න තේරෙනවා ඔන්න මේ දැන් පටන් ගත්තා විතරයි. මේ මුල හරියට ලාවට තේරෙන්නේ. ඔන්න මැද හරිය යනවා කියලා තේරෙනවා. නාග හරිය යනවා. ඔන්න ඒක ඒකේ තදවීම ස්වභාවය වැඩි වෙනවා. ඔයගේ මොනවා මොනවා හරි ක්‍රම තේරෙනවනේ තමන්ට තේරුම් ගන්න. අන්න ඒකත් එක්කම යන්න. ඔන්න හැකිලීම පටන් ගන්නවා. හැකිලීමෙත් මුල ස්වභාවය බලනවා. මැද ස්වභාවය බලනවා. අග ස්වභාවය බලනවා. මේ විදිහට බිම්බිම හැකිලීමෙන්ම යන්න. ගැටලුවක් නැහැ. මොකද ආනාපානෙට ගිහිල්ලත් ආයි අර අර කිට්ටුවට හිත පැනලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න නැහැ අතෙන් ප්‍රධාන එක මේකෙන් යන්න. ඒතර හිත සමහර හිත හිත හිත පනිනවා නිකන් පිම්බීම හැකිලීමෙන් ආනාපානට යනවා ඊට පස්සේ පපුවට යනවා ඊට එක එක තැන් වලට යනවා ඒක මං ෆෝස් කරලා තියාගන්න ඕනද ඒක දනක හිතේ සිතුවිලි වල ස්වභාවය කොහොමද ඒක දවසින් දවසට වෙනස් වෙනවා. සමහර වෙලාවට මට හුඟක් වෙලාවට එක දණක ඉන්න පුළුවන්. සමහර වෙලාවට හුඟක් පනිනවා. දැන් ඊයේ මං භාවනා කරනකොට අනිත් එක මට මගේ ඉමේජ් එක ඉස්සරහට දාලා භාවනා කරොත් මට එක දැනක හොඳට සනීපෙන් ඉන්න පුළුවන්. හ්ම්. ආනාපාන සතියෙන් අදයි ඊයේ පොඩ්ඩක් කරාම මගේ මුළු ඇඟම නිකන් හොඳට ලස්සන රිලැක්ස් වෙලා බොහොම ලස්සන තිබුණා හොඳට. ඉතින් සිතවිලි වලට සිතවිලි අර ඉමේජ් එක දැම්මහම සිතවිලි ඔක්කොම යනවා වගේ නේ. මම මේක එක තැන් වල ඉන්න පුළුවන්. ආනාපාන සතිය කරනකොට සිතවිලි දෙන් එනවා යනවා සමහර වෙලාවට ඒක ඩිස්ටර්බ් වෙනවා සමහර වෙලාවට මම දන්නවා තියෙනවා කියලා ඒක දැන් ඒ කියන්නේ තමන් හිතින් හදනවද මේ යම් ප්‍රතිබිම්බයක් හදලා ඒක දිහා බලනවද? එහෙම දෙයක්ද කරන්නේ? ඔව්. එහෙම කරනවා. ඉතින් මානසිකව හදන රූපයක්. බලලා ඉස්සරහා තියලා ඒක දිහා බලන් ඉන්නවා. ඒක එකපාරට වෙනවා. ඒක මම කරන්නේ නැහැ. ඒක නිකන් වෙනවා. ආහා. ඒක ඒක කරලා ඒකෙන් අග හරියට එනකොට මොකද්ද தත්තේ? එච්චර කියන්නේ නෑ මං අහන්නේ දැන් මුලදී හිතේ විසිච්ච ගතියක් තිබිලා අරකින් හොඳට ගියාට පස්සේ ඒකෙන් සම්පූර්ණයෙන්ම හිත එකඟ වෙලා ඒකට බැහැගෙන වගේද තියෙන්නේ නෑ මට නිකන් දැනෙනවා මට නිකන් සන්තෝෂයක් නිකන් රිලැක්ස්ඩ් ෆීලිං එකක් මට එනවා ඒක සමහරට හුඟක් වෙලා සිතුවිලි පැත්ත නැද්ද සිතුවිලි නැද්ද එන්නේ නැද්ද සිතුවිලි නෑ ඒක මගේ හුඟක් වෙලා ඉන්නත් පුළුවන් හැම වෙලාවෙම ඒ විදිහට එහෙම වෙලා ඔව් මේකෙන් තේරෙනවා නම් තමන්ට තේරෙනවා නම් සෑහෙන එකඟ බවක් හැදිලා කියලා ඕන්නම් ඒ එකඟ බව පාවිච්චි කරන්න පුළුවන් ආයේ කයේ දැනෙන දේවල් එක්ක මොකද දැන් අපි මනසින් හදපු දෙයක් එක්ක දිගට යන්න බෑ ඕක සමත උපක්‍රමයක් ඔතනින් එකඟ බව හදාගන්න පුළුවන් හැබැයි ඒ එකඟ බව නැවතත් තියෙන දෙයක් එක්ක පාවිච්චි කරන්න ඕන ඕන්නම් ඉතින් මේ පැත්තෙන් ගිහිල්ලා බලන්න පොඩ්ඩක් පිම්බි මහැකලීම පොඩ්ඩක් කරලා ඕන්නම් අර ක්‍රමයේ අනුගමනය කළා ඒකෙන් එකඟ බව හදාගන්නවා යන්න පුළුවන් උපරිමයෙන් ගන්නවා කරගෙන ඊළඟට කයේ මේ ස්පර්ශන ස්ථානවලට දාන්න. වදින තැන් තේරෙනවනේ. ඒව බලලම නැද්ද? කළ නැද්ද? අද මට හොඳ ඔලුහයක්මක් තිබුණා. ඉතින් මම ඒක කරා අද. <laughs> නෑ එහෙම දෙයක් නෙවෙයි මම කියන්නේ දැන් මේ කොහොම ඔලුව කැක්කමක් ඕනේ නෑ වේදනාවට පසනාව කරන්න. එහෙම මම බැලුවා අද ඒක එම් බලනකොට ඉතින් ඒක එච්චර ඩ්‍රමැටික් නෑ මට දැනෙනවා එනවා ඊපස්සේ යනවා ඒක එච්චර මහ දෙයක් කියලා නෑ මට ඉතින් අර පොඩ කකුල පොඩ්ඩක් දැනෙන මම කෝ ආමෙන් දැනුණා එනවා ටික කල බලනකොට යනවා. ඒ කියන්නේ මදි. ඒ කියන්නේ මතු පිට තියෙන හිත. මදි. ඒ කියන්නේ සමාධි ලක්ෂණේ මදි. ඒ හින්දා පිම්බීම හැකිලිම භාවිතා කරන්න භාවිතා කරලා පොඩ්ඩක් තව හිත එකඟ කරගන්න. හිතේ හිතේ සතිමත් බව සමාධිමත් බව තව වැඩෙන්න ඕනේ. හිතේ හිත තව සියුම් වෙන්න ඕනේ. සියුම් වුණොත් විතරයි මේකේ තියෙන සියුම් වෙනස් වීම තේරෙන්නේ. නැත්නම් හිත තියෙන්නේ මතු පිට. නිකන් හිතන්න මේ අපි ටෝච් එකක් තියෙනවා. ටෝච් එකේ නිකන් විසිරලා නම් තියෙන එළිය අපිට සූක්ෂම දෙයක් දැක ගන්න බැහැනේ. හොඳට හිත මේ ටෝච් එක එළිය නිකන් එකතු වෙලා තියෙනවා. එතකොට තමයි අන්න සූක්ෂම දෙයක් සියුම් දෙයක් දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ හිත එකඟ වීමක් වෙන්න ඕනේ. පොඩ්ඩක් තව සක්මන එහෙම හොඳට යදෙන්න. සක්මන කරනවද? සක්මන කරනවා. මම සක්මන් හොඳට යදෙනවා. මම ඒක කොහොමද කරන්නේ? මම මට හුඟක් වෙලා ඇවිදින්න පුළුවන්. සමහර වෙලාවට මම අඩිය තියනකොට අඩිය යට විතරයි මට දැනෙන්නේ. I mean ඒකට තමයි මම ඒ ඒකේ දැන් බලන්න විස්තර ටිකක් බලන්න දැන්. එතනින් විතරක් නතර නොවි දැන් බලන්න කොයි ඇඟිලි ඇඟිල්ලද වදින්නේ ඊළඟට විලුඹේ කොහොමද වදින්නේ මේක මේ බර වෙනස් වෙන්නේ කොහොමද මොන මොන ලක්ෂණද දැනින්නේ කියලා පොඩ්ඩක් තව විස්තර බලන්න ගන්න. ඒක ටිකක් බලනවා මම. දැන් ඊයේ මම යදෙනකොට මට රස්නේ දැනුනේ එක කකුලකින් අනිත් කකුලෙන් රස්නේ දැනුනේ. ටිකක් වෙලා යදෙන යනකොට එතකොට මගේ කන්සන්ට්‍රේෂන් එක අර අඩි යටි වතුලෙන් මාරු වෙලා අර ඉස්සන එකට එන මුළු මුළු මූව්මන්ට් එකටම වගේ එනවා. නිකම්ම මම දන්නෙත් නැතුව. එතකොට ඒක කරනකොට මට හුඟක් රිලැක්ස්ඩ් ෆීලිං එකක් එනවා ඒක ඒක කරගෙන යනකොට. ඒකමක් නැහැ. ඒ ඒව වැරදක් නැහැ. බලන්න ඒ ඒව කියන්නේ ලොකු කියන්නේ මේ විස්තර හුඟක් තියෙනවා. අපේ මනස සියුම් වෙන සියුම් වෙන වැඩි වැඩි වශයෙන් මේ විස්තර අහු වෙනවා. ඉතින් ටිකක් වැඩියෙන් කියන්නේ සක්මනේ ටිකක් වැඩිපුර යදුනට වරදක් නැහැ. මේ හැම අපිටම පොලේ වැදිලා තියෙන වෙලාවේදී ඒ අදාළ විස්තර ටික ගන්න. පොළවෙන් පාදේ ඉස්සනකොට ඒ තමන්ට දැනෙන ටිකේ විස්තර ටික ගන්න. ඉස්සරහට ගෙනියනකොට ඒ විස්තර ටික ගන්න. තබනකොට ඒ විස්තර ටික ගන්න. කියන්නේ විස්තර බැලීම හරහා තව මනස සියුම් වෙනවා. ඔය වගේ උපක්‍රම ටික යොදා ගන්න මේ තව අතන හිතේ එකඟ බව හැදුණා නම් ඊළඟට මේවට දාන්න පුළුවන්. පිම්බීම හැකිලිම හරහා යන්නත් පුළුවන්. අතන අර මේ ප්‍රතිබිම්බයක් හදලා දාන එක දාන එක ටිකක් නිකන් මේ පොඩි පොඩි ප්‍රශ්න එන්නත් පුළුවන්. මේක හරහා යන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ මේකෙන්ම යන්නයි තියෙන්නේ. පිම්බිම හැකිලිම හරහාම. හොඳයි. තේරුවන් සන්නයි. හොඳයි තේරුවන් සන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සාමාන්‍යයෙන් දැන් ගොඩක් කල් නෙමෙයි භාවනා කරන්න පටන් අරගෙන මේ අවුරුද්දේ මුල වගේ ඉඳලා. හැබැයි මම හැමදාම උදේට සමන 4ට හරි 4:00ට හරි නැගිටිනවා. පැය භාගයක් විතර පිරිත් කියලා තමයි උදේට බුද්ධ අනුසති භාවනාව කරනවා පැයක් විතර. රැයට පිරිත් කියලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනවා. එතකොට මට ඒක කරන්න පහසුයි. හැබැයි ආනාපාන සති භාවනාව මම කරන්නේ නැහැ. මම කරලා නැහැ ගෙදෙද්දී. දැන් මම මෙහි ඇවිල්ලා උත්සාහ කළා. මට අර නාසක්‍රියට හිට පිහිටවන එක මට එකපාරයි කරන්න පුළුවන් උනේ. ඒකත් හරි ඇත්තටම ඒක අපහසුයි. හැබැයි අර පපුවට අර පිම්බෙනවා හැකිලෙනවා ඒක නම් මට ප්‍රකට වෙනවා. එතකොට දැන් මම මොකද්ද කරන්න කියලා මට හිතාගන්න බෑ. නෑ දැන් පිම්බීම හැකිලිම හොඳට ප්‍රකට වෙනවාද? ඒ කියන්නේ ඒක තමයි ප්‍රකට වෙන්නේ. හරි. ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒකෙන් යන්න. ගැටලුවක් නෑ. කියන්නේ ඕන්නම් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය පොඩි වෙලාවක් කරන්න. දැන් හුඟා පෑයම කරන්න යන්න එපා. තව විනාඩි 5ක් බුද්ධානුස්සතිය කරනවා. මයින්ඩ් එක විනාඩි 5ක් කරනවා. ඊළඟට ඊළඟට දාන්න මේ හුස්ම ගන්නවත් එක්ක උදරය ඉස්සරහට නිරාගෙන එනවා තේරෙනවනේ. හරි ඒකේ හොඳට හිත පවත්වන්න. ඊළඟට ආයි පසුපසට යනවා. ඒ පසුපසට යාමේ හොඳට හිත පවත්වන්න. එච්චරයි. හොඳයි. හොඳයි. ඒ කියන්නේ මේ සරල වුණාට කිසි වරදක් නැහැ. අර වගේ හිතේ පොඩි එකඟ බවක් ඇති කරගන්න පොඩි සැහැල්ලුවක් ඇති කරගන්න සතුටක් ඇති කරගන්න ඒ එකඟ වෙච්ච හිතින් බලන්න මේ උදරය කොහොමද ඉස්සරහට යන්නේ ඒ ඒ ඒකත් එක්ක දැන් එතකොට හිත මේ හිතේ තරම් සිතුවිලි එන්නේ නැද්ද ඔය අර විදිහට ගත්තා නම් නෑ සම් එන්නේ නැද්ද ඒක පහසුයි පහසුයි එහෙනම් කිසි ගැටලුවක් නෑ ආයේ ඒ කියන්නේ පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කිරීමකින් තොරව මෙතන හිත පවත්වන්න පුළුවන්ද? එහෙමයි. ආ එහෙනම් මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. මේ පිම්බෙන පිම්බෙනකොට يعني දැන් මේ උදර පටලයක් මෙහෙම පිම්බෙනකොට තියෙනවනේ මේකෙන් තද ගති දැනෙනවා මේ චලනයේ වීම තේරෙනවා නියම් කම්පණය වෙනවා වගේ තේරෙනවා ඇදෙනවා තේරෙනවා අන්න ඒ ටිකේ හිත පවත්තා එච්චරයි හොඳයි හොඳයි තේරුවන් සන්නයි හොඳයි පින්වත්නි අද අපි පැයකොත් විනාඩි 30ක් වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා ඉතින් ඊට අමතරව මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා දවස පුරාම බණ භාවනා කටයුතු වලත් මේ නිරත වුණා. මේ අන්දමින් අපි දවස පුරාම රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා නම් ප්‍රාර්ථනා කරමු. ඊට අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් උතුම් නිවන් සුවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.